<clears throat> ලයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අඟහරුවාදාවක් වෙනදනම් අපි මේ වෙලාවේ පටිගත කළ ධර්ම දේශනාවට සූදානම් වෙන්නේ අද අපි ඒ වෙනුවට ධර්ම දේශනයක් නැත්නම් ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ ශිෂ්‍ය සතිවාර સમાප්ති වෙනකොට කාටත් වැටහිවි මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ කටයුත්ත සඳහා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 ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති තී කරුකටේතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කරන්න හදන වැඩපිළිවෙල නැත්තම් මේ අද 2018 අප්‍රේල් මාස 24 වෙනිදා වෙන බ්‍රහස්පතින්දා වෙනකොට අපිට ඇවිල්ලා තිබුණු ආරාධනාවක් හැටියට සුමාන ගානක් කල්පනා කළාද මේ දවස්වල ඉතිරිපත් කරගත්තේ මීට මාසිකට දෙකකට විතර ඉස්සලා තව මම දැන් අතර මාස දෙකයි දවස් දෙකක් වෙනවා අපවත් කියලා දාලා අපේ කටුකුරුන්දි ඥානන්ද කරුපතීතු ස්වාමීන් වහන්සේ විසින් ලෝකයාට ඉදිරිපත් කර තබා අභාවයට පත්වෙච්ච මේ නිවනේ නිවනේ නිවීම දේශනා පිළිබඳව අපි අලුත් අඩක් නගණ්ඩයි ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරපු ටික අපි නැවත අලුත් කටහඬකින් අපේ අපේ අදහස් සුදහස් සහිතව ඉදිරිපත් කරන්නයි. ඉතින් ඒ නිසා අපි මේක නිවනේ නිවීමේම අර්ථකථනයක් විදිහට කටයුතු කරා කියලා මතක් කරන්න පුළුවන්. ඉතින් ඒකේ අපි අහුම්කම් දෙමු අපේ ගරු කටයුතු කටුකුරුද ඥානන්ද ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ විසින් 1988 අගෝස්තු මාසයේ 12 වෙනිදා <coughs> පොත්වල සඳහන් වෙන විදිහට මේ පළවෙනි දේශනාව කරලා තියෙනවා. ඒ දේශනාව කරනකොට උන්වහන්සේ පරිච්ඡේදයක් දෙනවා පොත තියෙන අතට කියවන්න පුළුවන්. ඇයි ඒ ස්වාමීන් වහන්සේලා අපත්‍යව දාල මාතරසි ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ආර්දනාවක් පරිදි නැත්නම් යම් දානයක් ඇතුව ඇයි මේ නිවනේ නිවීම දේශනාවට පෙළඹුණේ කියලා. ඉතින් අපි අහමු චන්දරත්න හඳුනාගේ වටහඬ මේ දේශනාවේ නිදාණය පිළිබඳව ඥානানন্দ ස්වාමීන් වහන්සේ ලියලා කියලා ප්‍රසිද්ධියටපත් කරපු ඒ නිවනේ නිවීම දේශනා මාලාවේ පළවෙනි දේශනාවේ පළවෙනි පිටුවේ ඒ පළවෙනි නිදාණය සම්බන්ධ පරිච්ඡේදය. අවසරයි ස්වාමීන්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 අප යෝගාවචර පිරිස අතර නිර්වාණය පිළිබඳව සඳහන් වන සමහර ගැඹුරු සූත්‍ර ගැන නොයෙකුත් අදහස් උදහස් ඇති වුණු බවත් ඒ නිසා ඒවා සම්බන්ධයෙන් යම්කිසි ධර්මදේශනා පෙළක් පැවැත්වුවහොත් පිරිසට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් බවත් අතිගරු මාහිමිපාණන් වහන්සේ මට මේ මෑතකදී ආරාධනාවක් කළා. මුලදී ඒ ගැන හේතු කීපයක් නිසා මා පසුබට වුණා. නමුත් මාහිමිපාණන් වහන්සේ මට ඒ ගැන උනන්දු කරවීම වශයෙන් යම් යම් දේ තිබුණු නිසා එය කළ හැකි ආකාරයක් ගැන මා ටිකක් කල්පනා කර බැලුවා. පෙරපර දෙදික උගතුන්ගේ විවාදයට භාජනය වුණු කෙඹුරු සූත්‍ර කීපයක් පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් දේශනා පැවැත්වීමට වඩා අප මේ නිස්සරණ වනේ මේ කරගෙන යන වැඩපිළිවෙලට උපකාර වන අන්දමින් භාවනා මානසිකාරයට හසු කරගත හැකි අන්දමට මේ දේශනා පැවැත්වීම සුදුසුය කියලා මට අදහස් වුණා. ඒ නිසාමයි අර පොතේ ගැඹුරු සූත්‍ර පාඨ ආදිය තිබුණත් මේ අවස්ථාවේ මේ දේශනා පෙළටම මාතෘකා වශයෙන් අර කලින් සඳහන් කළ පාඩය අප තබා ගත්තේ. ඉතින් මේ <clears throat> ස්වාමීන් වහන්සේ 88 වෙනකොට නිසන් වහන්සේ මෙතන කවුරක්වත් හිටියේ නෑ මම හිතන්නේ. මම ආවෙත් ඔය දේශනාවලිය පටන් ගත්තේ 12 වෙනිදා මට මතක විදිහට 23 වෙනිදාම තමයි නිසන් වහන්සේට මම මේ පැවිදි වීමේ අපේක්ෂකෙක් විදිහට ඇතුළු වුණේ. ඒතර මේ දේශනාව පටන් අරගෙන. දේශනාවට පටන් අරගෙන තියෙන ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ යම් කිසි දේශනාවලියක් නිසා අභිධර්ම දේශනාවලියක් සිද්ධ වුණා. සිද්ධ වෙනවා නිසන් වණ්ඩත් ඒකේ දේශන බොහොම සාමී සම්පාතව ඒ දේශනා වුන් කන්දුනා පටිගත කරලා ඒක අහනකොට අහලා භාවනා කරන පිළිස් ලොකු සංස් ළඟට ඇවිල්ලා කරුණා සුද්ධ කරනකොට මම දන්න විදිහට ඒගොල්ලන්ට ලයිට් ටික කටපාඩම් කරගෙන ඇවිල්ලා ප්‍රස්ථාර ටිකක් ගහගෙන දැන් මේ ප්‍රස්ථාරට අනුව තිබෙන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා තිබුණා කියලා උදම්මනනවා නමුත් භාවනාවක් කරන්නේ නැහැ ඒක ලොකු ස්වාමීන් වහන්සේට මම මේ කතා කරන්නේ අපේ මාතසි ඥානරාම ස්වාමීන් වහන්සේට ප්‍රශ්නක් කළා තියෙනවා මේ මේ කට්ටිය මේ අහන දේ වමාරනවා මිසක්කා භාවනා කරනවා නෙවෙයි භාවනා කරනකොට මේක වැමහැරි ඉක්මව බව දන්නේ නැහැ. වෙන දෙයක් කියන්නත් බෑ. ඉතින් එතකොට වෙන්නේ මොකද? මේ දේවල් මේ බඩට වැටලා දිරවන්නේ නැතුව ආයෙ වමාරනවා. එදාට අමාරු වෙනවා. ඉතින් ඒ නිසා ඥානරාම ස්වාමීන් වහන්සේ අවශ්‍ය වුණා මේක පිරිසුදු කරලා කියන්න මේවා විසි කරන්න ඕන දේවල් නෙවෙයි නමුත් භාවනාවේදී වැදගත් වෙන්නේ මේ ප්‍රායෝගික දේ වැටහෙන දේ ඔය ලයිස්තු කටපාඩම් කරගෙන ප්‍රස්තාර කටපාඩම් කිරීම නෙවෙයි කියන එක. ඉතින් ඒකෙදී ඒක හේතු ගැන්වීමට ගත්තේ කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ. ඒතකොට හිටියා කේමනන්ද ස්වාමීන් වහන්සේ. ඒතකොට හිටියා තව ස්වාමීන් වහන්සේලා. නමුත් කවුරක්වත් නෙවෙයි තෝරාගත්තේ. ඒක හරි තේරීමක්ද කියන එක අපිට තාම කියන්න බෑ. මෙවැනි අභිධර්ම දේශනාවක් පිළිබඳව ඇතිවෙච්ච පටලැවිල්ලකදී ඒක හරිමකට දාන්න ඉදිරිපත් කෙරුවේ ඉදිරිපත් කරගත්තේ කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ. කටුකුරුන්දී ස්වාමීන් කියන්නේ කවුද කියලා එතකොට ඥානාරාම ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියේ 82ත් 88ක් කියන අවුරුදු 6ක පුද්ගල සම්බන්ධයෙන්. මොකද ඒ සංස්කෘතියේ ඔය concept and reality, magic of the mind, ideal solitude පරිවර්තන වෙලා තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා ඇසුරෙන් තමයි මේ බව තේරුම් ගත්තේ. අරුකුරුද ස්වාමීන් මම දන්න විදිහට මේ වගේ සභාවක බණක් කියන්නේ ඒ දවස්වල කැමති වෙන්නේ නැහැ. අපවත් වෙන කස්ස වෙනස්. ඉතින් ඒ තත්ත්වවලදී මේ කටුකුරුදේ සංසේ තෝරා ගැනීම නිස්සාරණනේ සමහර සංඝයාට අකමැත්තට හේතු මේක අභිධර්මයට ගහන්න කරපු වැඩක් කියලා. නමුත් මම දන්න විදිහට එහෙම ගහන්න ඕන කමක් තිබුණේ නැහැ කටුකුරුදේ සංසේ මොකද උන්වහන්සේත් අභිධර්මයේ දාන්නේ. පිළිගන්නව නොපිළිගන්නව කියන වෙනම දෙයක්. ඉතින් දැන් එහෙම තත්ත්වයක් කරද්දී ධම්මජීව මෙතෙන්ට ආවේ. මම ආවේ ගිහියෙක් විදියට මේ යුද්ධය යද්දී. මට තේරෙන්නේ නැහැ මෙතන යන්නේ කඩු ෆයිට් එක මොකද්ද කියලා. හැබැයි මගෙත් අදහස් වලට මගේ පුද්ගලයාගේ අදහස් වලත් ඔය අදහස් කටුකුරුනේ ශාන්තේ රින් ගැව්වා. පුළුවන් තරම් කියලා දුන්නා මේ ලයිස්තු කටපාඩම් කරන්න එපා. ප්‍රස්තාරානුව කල්පනා කරන්න යන්න එපා. ඉතින් මම අර ඉගෙන ගත්ත විද්‍යා පසුබිම නිසා මට මේක හොඳට තේරුණා. විද්‍යාවෙන් කරන්නේත් අපි මේ ක්‍රේල් කරන එක. උන් කොරුව නෙවෙයි, තොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් කරන එක. ඊට පස්සේ අනික් විෂයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මෙවැනි පසුබිමක ඉඳගෙන විශේෂයෙන් මම වැඩිම ආශ්‍රයකරු කටුකුරුලේ ස්වාමීන් වහන්සේ ඥානරාම ස්වාමීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඒ සංසේ පුළුවන් තරම් මේ නිවන නිවදේශනා මම ආවට පස්සේ කරනකොට ඒකේ කටුසටහන් මට පෙන්නලා මෙන්න මේ මේ කරුණු තමයි මම උද්දීපනය කරන්න හදන්නේ කියලා කිව්වා. ඒතර මම සංඝ සමාජයේ ජීවත් වෙනවානේ 20 23 නමක් විතර හිටියා. ඒ ඇත්තන්ට මේක මට අවංකව විවේචනය කරන්න බෑ. මොකද මම කටුකුරුන් දේශනාන්දගේ අතිසාර ගෝලේ. අතිසාර කියලා කියන්නේ ලෙඩක්. අතිසාර ගෝලේ. නිසා මයිලකට ඇවිල්ලා හින් කරනවා මේවා ප්‍රතික්‍රියාවක් කියලා. නිවනේ නිවීම කියන්නේ ප්‍රතික්‍රියාවක් කියලා. කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදනවා මේ අභිධර්මයේ කියලා කියන්නේ භාවනාවට කරොත් ප්‍රතික්‍රියාවක් කියලා. භවනා නොකර පොත් පෙරලන කට්ටිය වැඩක් කියලා. ඉතින් මට තිබුණේ මේක පිළිබඳව දන්නේ නැහැ නේ මම ওই දෙකම දන්නේ නැහැ අපි ධර්ම දන්නේත් නැහැ ප්‍රතික්‍රියාව දන්නේත් නැහැ අන්නේ තත්ත්වය තමයි නිවනේ නිවීම අපි දේශනාවලියට අහුන් කරන ඉතින් පුල් වලියක් මෙතන තිබ්බේ ඉතින් ඒ නිසා මට ඒකට අහසයි සාමාන්‍ය මොකක් හරි වලියක් කරනවා කඩු පයිට් කරනවා පියාඹන PC එකට මෙහෙට යනවා නම් අපිට අප්පුඩි ගන්න විසිල් ගන්න තරක් තියෙනවානේ ඉතින් ඒක මම අත්දැක්කා අත්දකින්නකොට මම සමාජලාට කඩු ප්‍රදේශාසික හේවනල්ල විදියට පහර දීම් වලටත් ඉදිරියට ගියා සීමිත මෙහෙයුම් වලට. ප්‍රසිද්ධ මෙහෙයුම් නෙවෙයි. පොඩි පොඩි සීමිත මෙහෙයුම් වලදී එකන දෙන්න අල්ලගෙන ගහපු වෙලාවල් තියෙනවා. ඉතින් ඒක මේ ප්‍රසිද්ධ කරන්න හදන වෙලාවක් නෙවෙයි. අර සීමිත මෙහෙම ගෙලින්ම පැටල් ෆ්‍රන්ට් එකට යන්න හදන වෙලාවක්. ඉතින් ඒ දේශනා දේශනා කරලා දැන් මේ 2000 1980ට 90ට 2008 2018 අවුරුදු 30කට පස්සේ ඒ දේශනා කරපු ස්වාමීන් වහන්සේ පිරිනවම් පාල නැත්නම් අපවත් වෙලා පිරිනවම් පාව කියන එක වැරදි මං හිතනවා අපවත් වෙලා මාස දෙකකට පස්සේ මගේ ඔළුවට එනවයි කියන එකත් දගියපකට සිද්ධියක් ඒකට නිදානේ මම හෙලි කරන්න කැමතියි මේ සීමිත පිළිසෙට. එතකොට මම හිතන්නේ කාටත් ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් වෙයි. එතකොට මේ මේ දේශනාවලිය කටුකුරුද ස්වාමීන් වහන්සේ විසින් කරන ලද මේ නිවනේ නිවීම දේශනාවලිය ස්වාමීන් වහන්සේගේම පිරිසිදු කිරීමක් සිද්ධ වුණා ප්‍රකාශ වෙලා පහංකනෝ දේශනා සහ පටිච්චසමුප්පාද දේශනා කිය. ඒකදී උසහාන්සිකෝ මම විසින් ඉදිරිපත් කරන ලද හෙලි කරන ලද නිවනේ නිවීම කරුණු දැන් ඊට වැඩිය පිරිසිදුව ඊටත් වැඩිය හේතු කරුණු සහිතව බලවත්ව මම ඉදිරිපත් කරනවා පටිච්චසමුප්පාදේ ඒකට කරුණු දෙකක් ස්වාමීන් වහන්සේ හේතු දැක්වුවා එකක් තමයි ඒ දවස්වල සාංශය දේශනා කරනකොට ඇහුවේ ඊටාම සුළු පිරිසක් පොතට ගියෙත් නෑ පටික එළියට ගියෙත් නෑ ඒකට සාංශය සෑහෙන බය වුණා මේක හෙලි කිරීමෙන් ඇති වෙන රැල්ල අපිට අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඊට පස්සේ මේ මම්මයි කිව්වේ හෙලි කරමු කියලා ඒකද අපි සාකච්ඡා කරා ඒකට ඒ සාංශය කිව්වා මේ අනවශ්‍ය රැල්ලක් ඇති කරගත්තොත් එහෙම අපිට නිසනවනේ තියෙන විවේකේ නැති කරගන්න කියලා මොකද දෙනෙක් කඩු පොළු උස්සගෙන එන්න ඉඩ තියෙනවා කියලා. හෙලිකිරුවා. ඊට පස්සේ මං කියන්නේ ඇයි එතකොට අර බුදුරජාණන් වහන්සේ වගේ ප්‍රශ්නයක් අහනකොට අහනවනේ ප්‍රශ්න කරුගෙන් සංකේම් මඤ්ඤසි ඔබ මොකද හිතන්නේ කියලා ප්‍රශ්නයක් දානවා. දාල්වල යගෙන් උත්තර අරගත්තට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් මෙයා මොකේද දෙන්නේ කියලා. ඒක ඔබ වහන්සේත් එහෙම අහන්න කියලා. කියලා තමයි ටයිප් කරන්න පටන් අරගත්තේ. ඉතින් එතකොට මේ දේශනාවලිය ඒ විදිහට පැකිලලා ඉදිරිපත් කරපු ඥානানন্দ අපේ කරුකටයුතු ස්වාමීන් වහන්සේම පහන් කනුවට ගිහිල්ලා පොදු වන ජනතාවට බණ කියන්න පටන් ගත්තා පොයට හැරයක්. ඒක ලොකු සමාජික වශයෙන් බලන්න ඉදිරිපත් වෙනවා. එතකොට තේරෙන පටන් ගත්ත ලෝකයා මේකදී මම පැහැදිලි කරන සංඝයා නෙවෙයි. සංඝයාට ඇත්තටම මේක පිළිබඳව ප්‍රබුද්ධ භාවයක් ලෝකයට වැඩිය අඩුයි. එහෙම කිව්වට සමා වෙන්න ඕනේ මම අවුරුදු 30ක් මහානකම් කරලා මම මේ කියන්නේ. ලෝකයා ළඟ ලොකු උනන්දුවක් තියෙනවා. අඩු ගානේ පහන් කනුව දේශනාවලට. ඒක කොළඹ ඉඳලා එනවා. මට ස්වාමීන් වහන්සේ ඔක්කොම පත්‍රිකා එනවා. ඊට පස්සේ අර පහන් කනුව මගෙන් ලෝකෙට කලෙලි දක්වපු ඥානන්ද ස්වාමීන් වහන්සේ නිවැරදි නිවීම පිළිබඳ අලුත් අර්ථකථනයක් දෙන්න පටන් ගත්තා පටිච්චසමුප්පාදේ ආරා. සමහරට මට එන්නේ කියන පහන් කනුවට. ඇවිල්ලා කියනවා අහපන් අන්නර කෑල්ල අපි එදා කිව්වට වැඩිය වෙනසක් වෙලා තියෙනවා. මේක මම මේ කියන්න හදන්නේ මේ දේශනාවේ කළ අපේ හරහා මහජනතාවේ දිරට දොරට කලෙලි වැසීම හරහා ඥානන්ද සාංශේ දැනගත්ත මේක එච්චරම බයින් චකිතෙන් පස්ස ගහලා කරන්න ඕන එකක් නෙවෙයි මේක කොඩිය ගත්ත කඩුව ගත්ත පණින එකයි තියෙන ඉදිරියට කියලා. ඉතින් අන්නේ ස්වාමීන් වහන්සේකම ඇතු වෙච්ච මේ පෙළ ගැස්ම පරිණාමය විපරිණාමය රූපාන්තරණය මට හිතුණා අපි පින්කල මිනිස්සු බව. මොකද මේ සත්‍ය පැත්තකට ගිහිල්ලා මේ මෙව කටපාඩම් කරන උපාදි පාඨමාලා ඉස්සරහින් තියාගෙන කෑකෝ සංගහන පිළිසේ තමයි තේන දේ හෙලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒක උසස් මට්ටමින් හෙලි කරන්න පුළුවන් නම් ඒකට මට බාධාවක් තිබුණෙත් නැහැ ඒක තමයි පළවෙනි කාරණා මම පෙන්නන්නේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන කාලෙම මේ දිවණිනීම දේශනාවල් විප්ලවීය දේශනාවලියක් අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒකම ඉදිරියට ගියා පහන් කනෝ සහ පටිච්චසමුප්පාද දේශනාව වශයෙන්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ මෙතන විශාල අඩුපාඩුවක් ඇති වුණා. මේ දේශනාව ඉදිරියට යන වෙලාවේ අත්‍තරම කියනවා නම් මේ අඩුපාඩු ඇති වුණේ කාලානුරූපව අවුරුදු 4ක් විතර ස්වාමීන් වහන්සේ ළඩ වෙලා 4 සැරයක් විතර අපවත් වුණා. අපවත් වෙනවා පණේ. අපවත් වෙනවා පණේ. ඒ කාලය තුල ස්වාමීන් වහන්සේ ඒ concept and reality කියන පොත සංකල්ප සහ යථාර්ථ කියන පොත ඒව හෙලි කරමින් නැවත නැවත මුද්‍රණය කරා. පහන් කනුව නැවත නැවත මුද්‍රණය කරා. පුස්තකාල මුද්‍රණ දැම්මා. සාකච්ඡා කරා. පටිච්චසමුපාද කරා. ඒ කර කර ඉඳලා දැන් ඉර බැහැගෙන යන බව අපට තේරුණා. තේරුණාට හිතයට වැඩි කාලයක් ලෙඩ වෙලා ජීවත් වෙන එක ස්වාංශයට හරි කරදරයක් වෙන්නේ නැති මුත් අපට වාසියක් වුණා. නැති වෙච්චහම මොකද වෙන්නේ කියන්නේ කාටවත් නිකන් සංඥාවල් එන්න පටන් ගත්තා. නමුත් අපවත් වුණාට පස්සේ හැම දිනම පටන් අරගත්ත මේ පද්ධතිය මේ ක්‍රියාවලිය කඩන්න තු ගෙනියන්න ඕනේ. මට පැහැදිලිවම යෝජනාව මේ ශාසිකේ අපවත් වීම මීචිගලදී වෙන්න ඕනේ කියලා. මේ ශාසික උපස්ථානේ මීචිගලින් වෙන්න ඕනේ කියලා. මොකද මේ ස්වාමීන් වහන්සේ තිබුණු පැවිද්ද ප්‍රතික්ෂේප කරලා ලොකු ශාසිකය දැකලා අවුරුදු 5ක් තිබුණ පැවිද්ද ප්‍රතික්ෂේප කරලා තමයි මේක කළා. එළ ගොඩක් කල් සාමනීර වෙනදලා පැවිදි ප්‍රසම්පදා වුණා. මම දන්න ක්‍රමයට සංචිත මං උතර ප්‍රිය කෙනෙක් හිටියෙත් නැහැ කියලා මං හිතාගෙන ගිහිල්ලා ආර්දනා කරා. පැහැදිලිවම කිව්වා බෑ කියලා. එන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ආර්දනාවත් ආයේ මගේ ඔළුව උඩට ලංකාව පැත්තේ. ස්වාමීන් වහන්සේ මේකට මුල් වෙන්නේ කියලා. ඉතින් එතකොට මම හිතුවා ගාක් වැඩබහුල ඉලාවක නිසා කරරින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඒක තමයි දෙවෙනි හේතුව මේ නිවනේ නිවීම දේශනාවට අර්ථකථන දෙන්න ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ ඒක එහෙම්ම ලොකු අගාධයක් වෙන්න දෙන්න එපා. ඒක අපි පුළුවන් විදිහට තනවාඩගෙන යන්න. මේ දේශනාව අහලා මේකට ගෞරව කරන දන්න කිනත් ඊට පස්සේ එයිනේ අපි ඵලයන් ඇති කණ යන බුදුරන්ති වට කණ පඬිත වෙලා අපි කටයුතු කරන ලූලු එයිනේ. ඒක තමයි දෙවෙනි නිදාන කාරණාව. තුන්වෙනි එක අපිට වැඩිය මේ අඩුපාඩු හොඳටම දැක්කේ බටහිර ලෝකේ. මොකද ඒ ශාංශි ඉංග්‍රීසි අතින් විශාල දැනුමක් තිබුණා. ඒ දැනුමට ප්‍රධාන හේතුවක් වුණේ ශාංශි සංස්කෘත දැනුම තිබුණා. ඒ නිසා ශාංශි ලියපු හැම පොතක්ම බටහිර ලෝකෙට විශාල වෙනසක් ඇති කරා. හරියට කියනවනම් ඥාන වීර ස්වාමීන් වහන්සේ ආත ෂෝෆන්හව එහෙම නැත්නම් මේ මෑත කාලේදී පහළ වෙච්චි අයගෙන් බලනකොට මේ ඥානති ලෝකහාමුදුරුවෝ ඥානපෝනික හාමුදුරුවෝ අන්නේ ස්වාමීන්සලා කරපු දේට වැඩිය සිංහල බුද්ධ ආගම සහිතව ආවේනිකව පැවිද්දෙක් වශයෙන් සූත්‍ර ඉදිරිපත් කරන්නේ කරන්නන්ගේ ප්‍රථමයා වශයෙන් බටහිර ලෝකයේ ශාස්ත්‍රය අඳුරනවා. අඳුරගත්තට ඒක බාසාම ලංකාවේ මිනිස්සු අඳුරන්නේ නැහැ. මොකද ඒ බටහිර ලෝකෙට දීපු එක බටහිර ලෝකෙ ලොකුම ලොකු දෙයක් නෙවෙයි. නමුත් අපි මේ කෑ ගහනකොට කෑ වලල්ලක කඳු වලල්ලක හැප්පිලා නැවත රාව ප්‍රතිරාව වෙනවනම් දෝංකාර එනවනම් ඉන්නේ වගේ එකක් තමයි මේ බටහිරින් අපිට ලැබෙන මේ ප්‍රත්‍යාරය. ඒකෙදී ස්වාමීන් වහන්සේ අපත් වෙන්නේ ඉස්සෙල්ලම ඥාන අපේ අනාලය ස්වාමීන් වහන්සේ සහ ධම්මදින්න මේ දෙර්ණින්නාන්සේ මෙහින්නාන්සේ මේක පටන් අරන් තිබ්බා. නිවෙන නිවීම දේශනා නැවත සංසී ඉන්න කාලෙම දේශනා කරලා සාකච්ඡාවට ලක් කරලා. ඉතින් එතකොට අපිට අපි යෝජනාව ඒ කරන වැඩපිළිවෙලේ සිංහල පරිවර්තනය කරන්න කියලා. ඉතින් මේ පරිවර්තනය කරන්න අවශ්‍යතාවය තිබුණාපත් වෙන්නේ ඉස්සෙල්ලා අපවත් වීමත් එක්කම දීපන වේලාව කටයුතු කරන්න කියලා ඒක පසුප පසර දාන එක විතරයි මට කරන්න පුළුවන් උනේ තිබුණ වැඩ රාජකාරිය අනුව. නමුත් අපත් වෙලා වෙච්ච ගාමම නැවත අලුත් වුණා. අලුත් වුණා පස්සේ චන්ද්‍රතන හඳුරුත් මේකේ වටිනාකම තේරුම් ගන්න සාකච්ඡා කරලා අවශ්‍ය කරන්නා වූ ඉලෙක්ට්‍රොනික පදනම සකස් කරගත්තා. කට්ටියට දැනුම් දුන්නා. දැනුම් දුන්නාට පස්සේ අපි අද පටන් අර ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ආරාධනාව මුල් කරගෙන යන්තම් පිටර කට කඩා ගත්තා. කඩාගෙන වෙලේ ඒ ස්වාමීන් වහන්සේ මේක බබා ලොකු කරලා දුන්නා අපට. පටිච්චසම්පාද දේශනා වශයෙන් අපිට දැන් තියෙන්නේ උන්වහන්සේගේ බණ අහලා සූත්‍ර කියවල අපේ ඥානාරාම ස්වාමීන් වගේ ප්‍රසිද්ධ චරිතයේදී අපි කරපු මහානකමත් එක්ක මම අවුරුදු 30ක් කරලා තියෙනවා. අනිකුත් මේ පැවිද්දොත් එක්ක අපිට මේක අපේ අර්ථකථනයක් දෙන්න පුළුවන් දෙ කියන එක. හැබැයි මේ දේ අපි පැවිද්දන් වශයෙන් කරාට අපිට වැඩිය මේ වැඩේට දක්ෂ ගිහියෝ විශාල ගානක් ඒ විහියන් ඉඳද්දී ඒ පැත්තෙන් මනාලේ ආමතුරු සහ සම්මදින මේනින්නාංශ මේ පැත්තෙන් අපි කට්ටිය ඉදිරිපත් කළ මේ පැවිදි සිවුරු ධර්ම කට්ටියක් ඉදිරිපත් වීම තේරවාදයේ සුවිශේෂ ලක්ෂණයක්. අපි මේ සුදුසු නිසා නෙවෙයි. අපිට ඒක වරයක් තියෙනවා අපි සිවුරු දරන නිසා. ඒ නිසා අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා ප්‍රබුද්ධ හැම කෙනාටම මේවා අහලා අපි මේ ඉදිරිපත් කරන්නේ අපිට තියෙන ලෙන්ගතුකම නිසා අපේ අඩුපාඩුකම් ඇති. වෙන කෙනෙක් බලලා මේකට අදහස් උදාස් ඉවර කරනවා අපි හරි කැමතියි. අපි ඇයට ඒ වගේම ආර්දනා කරන අදහස් උදාස් කරනවා වගේ පැවිදි වෙන්න කියලා තාරකරනවා. මේ ශාසනය ගෙනියනවනම් දෝතින් අල්ලපන් වමතින් අල්ලන්න එපා. කරනවා නම් කරපන්. <clears throat> ඔක්කොම කරන්න පුළුවන් නිසා නෙවෙයි කියන්නේ මේ පැවිදිලා ඉන්න උගදෙනෙක් මේ පැවිදි වුණාට තාම කරගන්න බැරි වෙලා ඉන්නවා. නුසුදුසුට දිනවා. එදත් හිටිය අදත් දිනවා. ඒ නිසා කරන කෙනෙක් එන්න එකතු වෙලා අපි මේක පුළුවන් විදිහට ශරීර කටුකුරුගේ ස්වාංශිකේ දේ ඉස්සුවා වගේ. ගියන්න දෙන්න ඉස්සලා පැවිද්ද ඉස්සුවේ. පැවිද්ද ඉස්සලා ලිවට වරලා ගියන්න දුන්නා. ආන්නේ වැඩේ කරන්න මේ දේශනාවලියට සවන් දෙන්න තමන් දීලා මේ අපි මේ පිටපොට යෑමක්ද කරන්නේ එහෙම නැත්නම් නිසන්වලට ඇහිඳිච්ච අභිධර්ම දේශනාවෙන් කරපු අවුල් කිරීමද අපි කරන්න හදන්නේ නැත්නම් නිසරණවනේ ඇහින් කිරීච්ච නිවනේ නිවීම දේශනා නිසා ඇතිවෙච්ච ප්‍රබුද්ධියට අපි උදව් කරන්න කියන අපි දන්නේ. නිසා මේක දේශනාවට වැඩිය අපි සාකච්ඡාවක් විතර ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අධිග්‍රහිත ඒ වගේම කටුකු අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ වගේ යුග පෙරලියක් ඇති කර මහා වීරයන්ට ඒ වගේම ඊටාම දුර්වල පෞරුෂත්වයක් එක පැත්තකින් කියනවා ඇඟක් ත්‍රිවිධ කටුකුරුද ඥානන්ද සාංශ වගේ කෙනෙක් මේ ඇති කරපු ථේරවාද ශාසනය ඇති කර මේ ප්‍රබෝධයට පුළුවන් ප්‍රමාණයෙන් ඉදිරියට තල්ලුවක් කරනවා. ඉතින් අද එදා වගේම සංඝ පිටසක් මේක අහන්න මෙතන සාය සාක්ෂි දීම මම තාම කරු කරනවා. දිගටම අපිට මේක ලබා දෙන්නේ කියලා අපි බැගෑපත්ත ඉල්ලා හිටනවා මේක සංඝයාගේ වැඩක් මේ තියෙන්නේ. ලෝකේ ප්‍රශ්න නැතුව නෙවෙයි. අපිට ප්‍රශ්න නැතුව නෙවෙයි. මේ දේවල් කරනකොට මෙව්වට මුළු හිත යොදන පිටස එච්චරම නැහැ. නමුත් මෙතෙක් කාවෙත් අමාරුයි. මෙතෙක් කාවෙත් අමාරුයි. ඒ වෙනකොට මටත් වෙලා තියෙන ගොඩාක් වැඩ අධිකයි. නමුත් මේ නිවනේ නිවීම දේශනාවද මේ වෙලාවේ මෙතන කියන්නේ අපි අහන්නේ පහන් කනුව 19 21 වෙනි දේශනේ. ඒ ටික තමයි මම මේ සුමාන ඇතුළත කියන බණ වලට මුලට මුලට ගන්න. මමත් අලුත් වෙන්නේ ඒකේ. ඉතින් උගුරු දෙනෙක්ගේ බණ වල අහනකොට කියනවා අලුතෙන් ස්ටඩි කරන්න නැතුව බණ කියන්නේ කියලා. මම කොහොම ස්ටඩි එකක් නැහැ. මම ඥානන්ත වාසිකේ බණකට හුඟක් දුන්නාම මගේ බැංකුව පිරෙනවා. ඒකේ තියෙනවා සූත්‍ර තියෙනවා නිදර්ශන තියෙනවා ගොඩාක් තියෙනවා ඉතින් ඒ නිසා මට මේ කාලේ නැස්වීමක් විදිහට නෙමෙයි මම සලකන්නේ විශාල පිරිසක් ඉන්න මේ සභාවකට මෙවැනි දේශනාවලියක් පවත්වන්න යෑමෙන් මටත් ඒකට අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා මට ලේසි අතන මෙතන දුවන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ දේශනාවම තියෙනවා. ඉස්සර ඒ ස්වාමීන් වහන්සේ දේශනාව ලියන හැම වෙලාවෙම ෆුල් ස්ටැප් වල දෙකක් විතර මාසයක් හදාරන. අහවල් සූත්‍රය, අහවල් නිදර්ශනය, අහවල් තැන මේක සම්බන්ධයි. සංස්කෘත වල මේක මෙහෙම ලියලා තියෙනවා. ඉංග්‍රීසි සාහිත්‍යය මෙහෙම ලියලා තියෙනවා. පෙර අටුවාවේ මෙහෙම කියලා තියෙනවා. ඉංග්‍රීසි කට්ටිය මෙහෙම අර්ථකථන දීලා තියෙනවා කියලා ඔක්කොම සැකිල්ලක් මට දෙනවා. ඒක තිබුණා මට මේ දේශනාවට හරි ලේසි. නමුත් ඒක මායාලගේ දැනට අස්ථානගත වෙලා තියෙනවා. මම පුළුවන් නම් හොයාගන්න බලන්න. මම ඒක ෆොටෝස්ටැට් කරලා ඔක්කොටම දුන්නා. ඒක ටයිප් කරන වෙලාවේ මට උදව් වුණා. මොකද මම අපි සිංහල ඉගෙන ගත්තේ සිංහලවත් හරියට ඉගෙන ගන්න නැති જાතියක්. බුද්ධ ධර්ම දන්නේත් නැහැ. ඒක නිසා භාෂාවේ ලොකු අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒ නිසා දේශනාව චන්ද්‍රතරහමසෝ කියන නිසා අඩුපාඩුවක් තියෙනවනේ ඒකෙන් අපිට පුළුවන් ඒක වහයලාගෙන අඩුපාඩු මකාගෙන ඉදිරියට යන්න. ඉතින් මේ නිදර්ශන නිදා නිදානේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ එක කාරණයක් කියනවා. මම කාරණා හතරක් කිව්වා. ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලෙම සානසේ පරිණාමයකටපත් වුණා. දෙක සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාම සඳහා ලෝකයෙන් ඇතිවෙච්ච මේ ඉල්ලීම තුන ඒලි ඉස්ලාම වේ සුද්ධංගෙන් බටහිරත්තංගෙන් එයත් ඒක පටන් ගන්න තිබුණු සම්ප්‍රදායක් වුණා අපිට තිබුණ ශාංශයපත් වීම ඒකට නිදාතර කාරණාවක් කරගෙන සිංහලෙන් කරන්න හදන එකයි හතරවෙනි වශයෙන් කියනවා මේක අපි පදනම් කරගෙන අද අපි අලුත් කරක් පටන් අර ගන්නවා ඒකේ නිදානේ ප්‍රකාශ කිරීම තමයි මේ අපි කලේ මෙතෙක් කල නිසා මම හිතනවා කාටත් වගවීමක් ඇති වෙයි කියලා අහනවා විතරක් නෙමෙයි මේකට සම්බන්ධ වෙලා මේක විවේචන කරන ඉදිරිපත් කරන්න ඒ නිසා අපි විවෘතව මේක කරන්නේ හතරෙන් නිලාන කාරණාව තමයි මේක සාකච්ඡා ස්වරූපයෙන් යන නිසා පුළුවන් තරම් සම්බන්ධ වෙන්න කියලා ඉතින් අපි කියමු අපේ චන්ද්‍රකන හාමුදුරන්ට තා පොඩ්ඩක් ඉදිරියට අපේ සාකච්ඡාව සඳහා නිවනේ නිවීම පළවෙනි දේශනාවේ කොටසක් කියවන්නේ කියලා ඒතං සම්සං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම කෘෂ්ණාවශය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය මේ විදිහේ භාවනා මානසිකාරයක්ම වන මේ පාඩය අපේ සිත් තුළ ඉදිරිපත් කරගෙනම මේක කර්මස්ථානයක් හැටියට ඒතං සන්තං ඒතං පනීතං ආදී වශයෙන් නිර්වාණයට සිත යොමු කරන සිත ලංවන අන්දමේ පාඨය මුල් තැන තබාගෙන ඊට අදාළ වන අන්දමින් අපේ මානසිකාරය පැවැත්වුවොත් අර ධර්මයේ ඒ ස්වාක්ඛාත වූ ධර්මයේ සම්දිත්තික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි ගුණවල අගය අපිට තේරුම් ගන්න පුරුවනි. එහෙම ඒ ප්‍රතිඵලය සැලසුනොත් අපේ මේ දේශනා පෙළක් සාර්ථක වුණා කියලා සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා මා හිතනවා. මේ දේශනා පෙළට පසුබිම් වශයෙන් පළමුවෙන්ම කාරණා කීපයක් සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒ ගැන සමාව භජනය කරන්න වෙනවා. සමහර කාරණා පිළිබඳව කියන්න තිබෙන දේවල් පිළිබඳව. හරි. ඒතර මේ නිදානේ සාධාරණීකරණය කීවම් කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ නිදානයක් නැති දෙයක් නෙවෙයි නිදානෙට අරගන්නේ ඒතං සත්තං ඒතප්පනිතං කියන සූත්‍ර පිටකේ තියෙන හැම සූත්‍රයක්ම නිදානයක් තියෙනවා සූත්‍ර පිටකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි සර්වචන්නාංශයේ යම් තැනක ඒක දේශනා කරාද එතැසිට අපේ කන්ට එනකන් මේක ආවේ කොහොමද කියලා පෙළක් තියෙනවා ඉතින් මේක සම්බන්ධයෙන් මම දන්නවා මම මේ ප්‍රශ්නෙකට කතා කරන්න කියලා අභිධර්මයේ නිදානයක් නැහැ ඒක 1900 මේට අවුරුදු 1500කට විතර ඉස්සෙල්ලා අනුරාධපුරයේදී මේ ප්‍රශ්න ඇගිලා තියෙනවා මේ සූත්‍ර පිටකේ නිදානක් තියෙනවා විනය පිටකේ නිදා තියෙනවා ඒකට ධම්ම විනය කියලා සරුවචන්සේ සඳහන් කර තිනවා මේකට අවිධර්ම කියලා පිටකයක් එකතු වෙලා තියෙනවා ඒ පිටකේ මුල් සූත් මුල් සූත්‍රයනවල තිබිලා නැහැ ඊට පස්සේ ඒකට නිදානයක් නැහැ ඒක නිසා මේක පසුව කරන ලද secondary data analysis එකක් එහෙම නැත්නම් පසුව කරන ලද අර්ථකථනයක් කියන එක ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ ඇවිල්ලා තියෙන පසුබිමේ වැඩිතරයක් හිතේ තියෙන අභිධර්ම පිළිගන්න කට්ටිය. ඉතින් අර පිළිගන්නේ නැති මෙවැනි සැක කරන අයට ප්‍රසිද්ධ වේදිකාවක් පවත්ලා ඒ වේදිකාවේදී අභිධර්ම පිළිබඳ උත්කෘෂ්ඨ දැනුම ඇති ස්වාමීන් වහන්සේ නමක් කිව්වලු විපති තියෙන ඔක්කොම විතර කාටවත් දේශනාවක් අවශ්‍ය නම් සර්වජන් වහන්සේ විසින් මාතෘ දිව රාජායි ප්‍රදාන කරගත් දිව මණ්ඩලයේ පාණ්ඩු කම්බල සෛලාසනයේ ඉඳගෙන තුසිත දිව්‍ය ලෝකේ නෑ තාවතින්ස දිව්‍ය ලෝකෙදී මෙසේ දේශනා කරන ලදී කියලා නිදානේ ඕන ලියාගන්නේ කියලා. ඒ සංසය අදීලා තියෙන නිදානයක් එතන. දැන් ඒක අපි සූත්‍ර වල හැම තැනදී උපෙන්නනවා. අපි යන්නේ પરම්පරාවක් දිගේ. නොදන්න දැනකේ පටන් ගන්න එකක් නෙවෙයි කියලා. මේක පිළිබඳව කාට හරි දැනගන්න ඕන නම් මහා වග්ගේ පෙරවදන කියවන්න මේ මං කියන එකට විරුද්ධව සම්පූර්ණ කරුණු එලි කරලා පෙන්නලා දීලා තියෙනවා නාර්දහම්දි. මේ අභිධර්මයේ පහත් කළ සලකන එක පිළිබඳව. ඒක හොඳට කියවන්න. කියනකොට ඒ අභිධර්ම රැක ගන්න හරියට පිටසක් ඉදිරියපත් වෙලා ඉන්නේ. නමුත් මේ බබා කාගේද කියලා කවුරුත් දන්නේ නැහැ. සූත්‍ර පිටකයේ තියෙනවා සුවිශේෂ නිදානය. හැම තැනකදීම නිදානයක් තියෙනවා. ඒ සාවත්‍ය නිදානන් කියලා හරි ලියනවා. ඉතින් ඒක අපේ මේ නිවනේ නිවීමේ දේශනාවලදී ස්වාමීන් වහන්සේ නිදාද හේතු කරන්නේ ඒතම් සන්තං ඒතම් පණිතං මේක සඳහන් වෙලා තියෙන්නේ කිරිමානන්ද සූත්‍රයේ ඒක දෙපොලක සඳහන් වෙනවා. ඒතම් සන්තං ඒතම් පණිතං යද්දන් සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපට්ඨින් සග්ගෝ තන්නක්කේ නිරෝධෝ නිබ්බාන. දෙවෙනිකේ සඳහන් වෙනවා ඒතං සන්තං ඒතං පණීකං අධ්‍යයන් සබ්බ සංකාර සමතෝ සබ්බූපතිපච්චසං නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බාණං කියලා. විරාග සංඥා නිරෝධ සංඥා දෙකටම මේක දාලා තියෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒකේ අටුවාව. ඒකේ අටුවාව කියන ඒකේ නිදාන. ඒ අටුවා චාරින් වහන්සේම කියනවා අභිධර්මයට නිදානයක් සහිතයි කියලා. නමුත් සූත්‍ර පිටකේ විස්තර කරන හැම කෙනාම කියනවා සර්වඥාන්සේ පසුබිමට සාපේක්ෂව කතා කරලා තියෙන නිදාණයට සාපේක්ෂව කතා කරලා තියෙන නිසා සූත්‍ර පිටකේට අහිංසක නිදාණයක් තියෙනවා. ඒක මනුස්ස ලෝකයක. දියන්නාංශයේ සම්බන්ධය මේ තාවතිංශයේ පාණ්ඩු කම්බල සෛලාසන නිදාණයක් නෙවෙයි. ඒක තමයි දේවවාදී ආගම් වල හැමතැනම තියෙන්නේ. දියන්නාංශේ ඉන්න තැනක උඹලට පේන්නේ ඒක උඩ තියෙන්නේ සාදු කියන්නේ වැදපක් කියලා. ඉතින් කියනකොටම අහන මිනිහ පහක් මට්ටමට වැඩෙනවා. මේකනේ අපි වගේ මිනිසුන්ට කියලා කියන්නේ. මනුස්ස ලෝකෙද කියලා තියෙනවා. සර්වඥාන්සේ අසවල් තැන වැඩ ඉඳගෙන. අන්න ඒ වගේ කියන මේ හත ගාලා ප්‍රත්‍යක්ෂණය කරලා දරලා පැහැදිලි කරලා කරන්න පුළුවන් ගතිය මේකේ නිදානෙදීම මේ සංසිඳ සඳහන් කරනවා මම මේ ඉදිරිපත් කරන්නේ භාවනා කරන කෙනෙකුට අවශ්‍ය තොරතුරු ටිකක් මිස වාද මුඛයට ආකාර පරිවිතක්කයට එහෙම නැත්නම් චින්තාමේ පැත්තට යන එක නෙවෙයි චින්තාවට යන පැත්ත එක හරිම රසවත්. ඒක නෑ කියන්න බෑ. ඒක පුදුමාකාර විකිනන බඩුවක්. ආත්ම නිදානේ සයිතන්නේ චේතම විකිනේ නෑ. ඒ නිසා ඔහි කම්මැලි. මනුස්ස ලෝක වෙච්ච එකක් නේ. අතගාලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ නිදානේ ඒතන් සන්තන් ඒතන් පණිතන් කියන එක මේකේ සූත්‍ර දේශනාවලියේ ඒ ස්වාමීන් වහන්සේ මේ විස්තර කරන්නේ මම හිතන්නේ පිට අන්තිමට පෙන්නනවා මේකේ මේ ඒකත් පෙන්නලා නැහැ. මේ මොකද්ද මේ ඒතන් සන්තන් ඒතම් පණිතක් කියන එක නිදානේ. ඒක මේ ඔක්කොමලා කටපාඩමින් දන්නවා. ගිරිමානන්ද සූත්‍රයේ තමයි ඒක සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ ප්‍රායෝගික මහ පොළොවේ හටගත්ත දේක් පටන් අරගෙන යනකොට අපි හිතාගෙන තියෙන පද බැඳීම්, කතන්දර ගෙතිලි, සුරංගනා කතා, ගූඪ ධර්ම එකතු කරන්නේ නැතුව නම් ගෙනියන්න බෑ මේ වැඩේ. නමුත් ඔක්කොම ගූඪ ධර්මම විය යුතු නෑ. පද වැඳුමක්ම වෙන්න ඕනේ නැහැ. සරුවචනාංශ කියන ඉතිහාසගත පුද්ගලයා මනුස්ස ලෝකේ ජීවත් වෙලා තියෙනවා. ඔයි කියන ඒබ්‍රහම් හිටියද නැද්ද කියන්නේ කවුරක්වත් දන්නේ නැහැ. ඔයි කියන අනිකෝ ශාස්ත්‍රවල හිටියද නැද්ද කියන්නේ එච්චර දන්නේ නැහැ. මොකද ඒ ඉතිහාස හොයන කට්ටිය කියනවා එහෙම තිබුණට මේ පේන්න නැහැ කියලා. ඒගොල්ලෝ කියනවා පේන්න නැතිකම උසස් දෙයක් කියලා. අපි කියනවා පේන්න නැතිකම ගුඪ ධර්මයක්. පේන්න ඉන්න ශාස්ත්‍රවල ඉඳලා තියෙනවා ලෝකේ. එහෙම නැත්නම් මනුස්සකම. ඉතින් ඒ නිසා මේතෙන්දී ස්වාමීන් වහන්සේට සිද්ධ වෙනවා අපේ කටුකුරුන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේට ඒ විදිහේ නිදානයක් සහිත කතාවක් අපේ ඉදිරිපත් කිරීම හරහා නිදානයකින් තොරව පදබැඳුමක් ප්‍රබන්ධයක් වෙන්න පුළුවන් දෙයකදී වෙන්න තියෙන හානියත් නිදානයක් සහිත දෙයක් ඉදිරිපත් කරපුවම ඕන කෙනෙකුට නැවත සොයලා බලලා ඒක මේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ගතියත් ඒත්තු ගැනීමේ විශ්වසනීයත්වයක් ඇති කරන්න වෙනවා. අන්නේ විශ්වසනීයත්වය ඇති කර ගැනීම සඳහා නම් ඥානාරාම ස්වාමීන් වහන්සේ කටුකුරුන් දිසාංශේ අතෝරපේක දක්ෂයි. මොකද ඒ ශාංශ මෙහෙට ඉඳි ඉස්සලා පාලි විශේෂ විශේෂ පිළිබඳව සුවිශේෂ දැනුමක් ඇතුව විශ්වවිද්‍යාලය උගන්ලා තියෙනවා. ඒ නිසා විනය විශේෂයෙන්ම පාලි විනය උගන්ලා තියෙන පෙරදින විශ්වවිද්‍යාලේ ඉගෙනගෙන තියෙන්නේ WS කරුණාත්මක මහත්තයාගේ චේන් ජාතික මහත්තයාගේ. ඒවා ඒ කාලේ හිටපු විශේෂම චරිත. චේන් ජාතික මහත්තයා කියලා කියන්නේ පොතේව පොතේ ගුරෙක් මට මෙහෙම කිව්වට සමා වෙන්න. ඩබ්ලිව් සරණත් මහත්තයා කියන්නේ යාගෙම ඉගෙන ගත්ත ෆුල් බ්‍රයිට් ස්කෝලර්ෂිප් එකක් අරගෙන ඒ ක්‍රමයට PhD එක ලියලා Taman ලියපු PhD එක බොරු කියලා ඔප්පු කරලා මැරිච්ච බොන මිනිස්සේ. ඩබ්ලිව් සරණත් කියන කෙනා දන්නවනම් දන්නවා. ඉමීලි කරන චන්දිල්ලෝ UNP එකේ. පුදුමාකාර තීක්ෂණ බුද්ධියක් තිබුණා. හිටගෙන කියනවා මේ අපේ පුස්තකාලේ තියෙන පොත භික්ෂුකගේ උරුමය කියලා. කාරණා 62ක් කියන විනාඩි 60ක් ඇතුළත භික්ෂුවක් කියන්නේ කවුද කියලා. ඒ කෙනා ඥාන සංසාර බලපෑව. කෙලිම බලපෑව. ඉතින් ඒ චරිතත් එක්ක හැදිච්ච නිසා ඒ සංසාර හොඳටම ත්‍රිපිටකයේ අක්මුල් ඇතුව සහිතව දන්නවා. අර්ථ කතා දන්නවා. වචනයක නිරුක්ති පැන දන්නවා. සංස්කෘත පදනම දන්නවා. ඉංග්‍රීසිය දන්නවා. ඒක දන්නේ පොඩි අපි වගේ නෙවෙයි බොහෝම කැමති නිසා වචනක් දීපු ගමන් කවුරු හරි ඒක හොඳට හපල බලලා ඒකේ රූට් එක අරගෙන කියනවා මෙන්න මෙතනින් පටන් ගන්න. මේක රෝමන් පටන් ගන්නමක් මේක ඉන්දියාව පටන් ගන්නවා මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. අන්න ඒ දැනුමකින් බලනකොට මේ ඒතන් සත්තන් ඒතන් පණිතන් කියන වාක්‍ය සාධාරණීකරණය කරන්න දේශනාවලියකට ඥානසාසු සුසුසම් තියෙනවා. මට වර්ධිනවද මන් දන්නේ ඥානාරාම ස්වාමීන් වහන්සේට වැඩි සුසුසම් තියෙනවා. ඒ මොකද ඒ පසුබිම ශාස්ත්‍රීය පදනමක නිසා. හැබැයි නානාරාම සංස්ථාවේ වැඩි දෙවෙනි සුසුකම තමයි ඒක ඔක්කොම අතහැරියා. ඒ ඔක්කොම විසිකල දැම්මා යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක් අතහැලා දාම ආවෙත් මේ අපේ වයසනේ අපි වෙනකොට නම් පඳුරකට ගැවුවත් ලෙක්චර් සාතර පස් දෙනෙක් විසිනවා. ඒ කාලේ හිටියේ නෑ. ඒ කාලේ 79 ගිහිලා තියෙන නිසා ඒ සංස්කෘතික සාධාරණීකරණයට අපි අහුම්කම් දෙමු. ඒ සංස්කෘතික වචනේ. පසුබිම වශයෙන් විශේෂයෙන්ම නිර්වාණය සම්බන්ධ ගැඹුරු සූත්‍ර රාශියක අර්ථය පිළිබඳව යම් යම් ව්‍යාකූලතා ඇතිවීමට හේතුව ගැන යමක් කිව යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රකීර්ණක දේශනා වශයෙන් අටුවා සාහිත්‍ය ගැන හඳුන්වන සිල්පක් තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන් තිබෙන සත්‍ය ගැන කල්පනා කරලා බැලුවාම අටුවාවල බොහෝ විට තිබෙනවා මේ ගැඹුරු සූත්‍ර පිළිබඳව එක නිගමනයක් දෙන්න බැරිව නොයෙකුත් අවස්ථාවල විකල්පාර්ථ දෙනවා. මෙසේත්‍රිය හැක මෙසේත්‍රිය හැක කියලා විසඳීමක් නැතිව පාඨකයා අතරමං කරන තනුත් තිබෙනවා. සමහර තැන්වල පැහැදිලිවම ඒ අර්ථමාර්ගයෙන් ඉවත් වුණු යම් නිගමනක් දෙනවා. ඒ අර්ථමාර්ගයෙන් ඒ අර්ථමාර්ගයෙන් ඉවත් ඉවත් වුණු යම් යම් නිගමනක් දෙනවා. ඒ වගේම සමහර ගැඹුරු සූත්‍ර පිළිබඳව අටුවාවල් නිහඬ අක්නිසාද කියන එකත් උගතුන්ට මේ කාලේ ගැටලුවක්. මේ විදිහේ තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වුණ යම් යම් ඓතිහාසික කාරණා තිබෙනවා. බුදු පියාණන් වහන්සේම දේශනා කර තිබෙනවා. ඕමින් ඕන. වාක්‍යයක මේකනේ. එතකොට මේ විදිය අර්ථකථනයක් දීම භාවනා කරන යෝගාවචරයේ ඔළුව අවුල් කරන දෙයක්ද දැන් මේ කියපු පරිච්ඡේදය. නැත්නම් භාවනා කරන යෝගාවචරයේකට චිත්ත ඒකාග්‍රතාවයක් ලබා ගැනීමට හේතු වෙනවද කියන එක අපි අද සාධාරණී කරන්න පුළුවන්. මොනම කෙනෙකුට කියන්න පුළුවන් මේ සූත්‍ර පිළිබඳ යමක් තියෙනවා නම් ඒක හිත සංහිඳ වීම පිණිස වාදපතෙන් අයින් වීම පිණිස ඒක සමති සමතේකටපත් කිරීම පිණිස අවශ්‍ය කරනවා කියලා. නමුත් මේ සංසේ පටන් අරගන්නෙම මේ දේශනාවලියේදී එක එක අර්ථ කථාචාරින් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද අර්ථ නිසා අද අපි මුසුප් වෙලා තිනවා කියලා පටන් ගන්න. ඉතින් මේක මේ ගෙනියන්න හදන අපේ භාවනාවටද එහෙම නැත්නම් අපේ පරියත් පරියත්තියද ප්‍රතිපත්තියද කියන එක නිසා කෙනෙකුට මුලින්ම චෝදනා කරන්න පුළුවන්. අත් මම හිතනවා අපි මේ ගොවිතැනක් පටක් කරන්න ඉස්සෙල්ලා පොළොව සුද්ධ කරගන්න. ගොවි ගොඩනැගිල්ලක් හදන්න ඉස්සෙල්ලා ෆවුන්ඩේෂන් එක හදන්න ඕනේ. ඒ වගේම තියෙනවා මට එක මහත්ෙක් කිව්වා අපි හරි ලකුණ ලියනකොට ඊට පල්ලෙහාට ඇඳලායි උඩහට අඳින්නේ. ඉස්සෙල්ලා ඊට පල්ලෙහාට ඇඳලායි උඩහට අඳින නිසා අපි ඉන්න වලේ ටිකක් එරෙන්න ඕනේ තාම. එරිලා තමයි ගොඩේ ඉන්න ඕනේ. හරි ලකුණ නම් ඇත්තට තනි එකක් යන්න ඕන අඳින්නේ නැහැ ඒක දැන්. හරි ලකුණ කියලා කියන්නේ පල්ලෙහාට ඇවිල්ලා යන්නේ. ඉතින් පල්ලෙහාට යනවා දැන් අපි ප්‍රශ්නේ මදවලේ කෝරුවේ පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගෙනියන්නේ ඥානන්ද සාන්තිනම. අපි පොඩ්ඩක් අවුල් කරනවා. පිස්සු ඇද්දලනවා. පිස්සුවල රෝගේ සනීප කරන්නේ සනීප පිස්සුවල ඇද්දල පෙන්නටත් පුළුවන්. නැති කරන්නට ඇද්දලන්න ඕන. ඇද්දලන්න කරන්නේ අලු කෙහෙල් අල සම්බල කවනවා. තව තියෙනවා පිස්සු ඇද්දන්න බේත් ජාතික තමයි කෑවට පස්සේ මූට පිස්සු වැඩි වෙනවා. කෑ ගහන්න බෑ. ඊට පස්සේ තමයි නාවැන්ඩයි බේත් කරන්න පටන් ගන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නයේට මේ ඇද්දලෙදීම නිසන්න වගේ වෙන තැනකින් ගිය යුත්තක්ද එහෙම නැත්නම් මේ වාදපතයකට ඒ දබරගිල්ල දික් කරන එක කළ යුත්තක්ද කියන එක මේක සාමාන්‍ය ඥාන රාම සංස්කෘතිය වෙන්නේ නැති කටයුත්තක් ඒ සාධි මේක වහලා ගන්න කියන්නේ ඒ සමේ කොතෙන්ද වෙදකම් කරන්නේ මොන ලේදද වෙදකම් කරන්නේ කියන එක වනමුකේ පාදන්නේ නැහැ කටුකෙන්ද සාධි වනමුකේ පාදන්නේ ඒ පැහැදීම සාමාන්‍ය වෙස්ටර්න් සිස්ටම් එක කියලා කියන්නේ ප්‍රශ්න කෙනෙම බහින. ඉතින් මුගව දෙනෙක් ඒකට කැමති නැහැ. මුගව දෙනෙක් ඒක මත ගහලා අත ගහලා පොල් තෙල් දාලා ප්‍රශ්නෙට බහින. ඉතින් ඒ ඒ දේ මේ මේ කියන මේ වාදපතියකට බැහැලා මතු කරලා එළියට ගන්න එක පරියත්තිවාදීයගේ කටයුත්තක්ද ප්‍රතිපත්තිවාදීයගේ කටයුත්තක්ද කියනකොට ඉතිහාසයේ වෙනසක් තියෙන බවට පේනවා. ඉතිහාසයේ මේ විදිහට අවසලා ගහලා තියෙන්නේ පරියත්තිකාරයෝ. ඒක තව පොඩ්ඩකින් අපිට කියන්න හම්බ වෙනවා. නිසා පරියත්ති දිනලා තියෙනවා. දැන් ඇවිල්ලා තියෙනවා මොකද්ද ওই යුගයක් මොකද්ද උබෝධයක් ඉතින් පරිපත්තිකාරයොත් ගහනවා වලියට බරයි වලි කුක්කෝ ඒ වයදය දැන් මේ ඇවිල්ලා තියෙන එහෙම ප්‍රබෝධය බව ඥානানন্দ සංශ පිළිගත්තේ නැහැ ඥානানন্দ කියන්නේ සාසනෙ පිළිනවයි කියලා. ගෝයෙන් කතුමා කියවා සාසනෙ පිළිනවයි. ඉතින් මම මේ ඇඬ හරපාන්නේ ඒක අනිත් පැත්ත වෙනවද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මට බේනවා එහෙම එකක් වෙන්නේ නැහැ. මම ඊයේ කිව්වා මේක මුර්ග සංගස්සට දිමිච්ච යක්කු වගේ පේන්නේ කියලා. මේ චිත්ත විමුක්ති පිස්ස මට කියනවා රෑ වෙලා. සාන්ත මුරුක සම්වැත්තර නෙවෙයි දෙමිලා තියෙන්නේ සති සම්පජන්්‍යයට දෙමිලා කියන. කාගෙත් ඇස් ඇරිලා තියෙනවා. මොකද දැන් තියෙන ලෝකයේ හැටියට බලනකොට කාටවත් පේනවා නිවනේ නිවීම නැත්තම් ධර්මයේ මොකද්දෝ සාන්තිකර තත්ත්වයක් තියෙනවා කියලා. මේක මේ පහන නිවෙන්න හදනකොට පත් වෙන පත් විල්ලක් කියලා මේ දේශනාවලිය පුරාවට ඥානන්දාමතු දේශනා කරනවා. ඒ කියන්නේ මේ ඉවර වෙන්න හදනවා කිය. මම හිතන්නේ. ඒ සතිපාසල වගේ පොඩ්ඩලෙන්ට සතිය ගැඹුරු ධර්ම යනකොට මට පේනවා ඉස්සරහට තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ඇවිල්ලා තියෙන වාදපතේට නැගීම සඳහා පරිපටිපත්තිකාරයෝ කවදාකවත් නැති විදිහට වලිකුක්ක බවට පත් වෙනවා. මේ කරන්න අපි කරන වැඩෙත් ඒකමයි. අපි කරන්න හදන්නේ බඩු තියාගෙන අපි යන යුද ප්‍රකාශ කරන. ඉස්සර වගේ ගරිල්ල සටන් දෙන්නේ නැහැ හැංගිලා ඉඳලා. ඉම්බුෂ් එකක් දෙනව නෙවෙයි. කතා කරලා කියනවා මෙන්න මෙහෙම තියෙනවා කියන්නේ. ඒකට හේතුණ අපිට ඥානාරාමසාර. ඒකට හේතුණ අපිට ඥානාරාමසාර. මේ දෙනවම ආක්‍රමණශීලී නැහැ. ආර්ථකාරී. ඩිෆෙන්සිව් ගී. අපි දැන් ඔෆෙන්සිව් යන කතියක් වෙන්නේ. හැබැයි ඒත් මම කියනවා එහෙමත් නැහැ. මොකද අපිට මේක ඕනකමක් තිබුණේ. අපි ආරාධනාවකට කරන්නේ. මට එහෙම කරන්න ඕනකමක් තිබුණේ නැහැ. ආර්ධනා බෑ කිව්වෙත් මෙන්න මේ කාරණාව නිසා. අපිට මේ කවුරුත් ඇදලා අරගෙන ගහන්න ඕන ගමන් නැහැ. මොකද අපි කරන යන වෙලේ කවුරක්වත් අපිට බාධා කරන්නේ නැහැ. බාධා කරන්න අවිල්ල ගැහුවනම් සාධාරණයි. දැන් මේ බාධා කරන්නේ නැතිව කුතිය ඉන්න කොටිය අවසල ගහන්න අපි හදන්නේ. බය නෙමෙයි මම මේ කියන්නේ මම මේ කියන්නේ ආකල්පමේ වෙනසක් ඥානාරාම සාංශයට වැඩිය ඥානানন্দ සාංශයට වැඩිය අපට පේනවා ප්‍රබුද්ධ ජනතාව හරි පැත්ත එකතු කෙරුවොත් එකක් දිනවන්න පුළුවන් කියලා. පසුබෑවලා මුළු ගැනිලා හිටියොත් මේ වැරදි කට්ටිය දිනන්න පුළුවන්. අපි ඒ නිසා මේ කරන වැඩේදී මම මේ ප්‍රසිද්ධිය කියලා කරන නිසා ප්‍රතිපත්තිකාරයෝ ප්‍රතිපත්තිකාරයෝ දෙපාර්ශ්වෙම කල්පනා කරන මේ වගේ වාදමුකයට යෑම මේ කලහකාරී ගතියක්ද ප්‍රතික්‍රියාවක්ද නැත්නම් ක්‍රියාවක්ද කියන එක. මම හිතලා මේක හිතන්නේ මම ක්‍රියාවක් කියලා ඉතලා කරන්නේ. කාටවත් ප්‍රතික්‍රියා කරනවා නෙවෙයි. හැබැයි මේ දැනුම ආවෙ නම් ප්‍රතික්‍රියාවක් කරා. මේ වගේ වෙලාවට මේ විදිහට කතා කරන්න ඕනේ කියන දැනුම එන්නේ ප්‍රතික්‍රියාවක් හරහා. අපි ඒක ගන්න ඕනේ අපේ හිත අවස්සන්න නෙවෙයි. වැඩි කට්ටිය අවස්සලා පිටිරදත කරලා බාහිර දෙන්න නෙවෙයි. අපේ ඇතුළෙම තියෙන වනස් හිතවිලි ටික එළියට අරගෙන හැංගෙන්න දෙන්නේ නැතුව ඒවට මතු කරලා කියන්න ඕනේ. අපි විපදුන ලෝකේ වෙනකොට මේ වගේ දැවැන්තියෝ හිටිය මත ඉලිපත් වෙලා තියෙනවා. තාම ওই බමුණ මත තියෙනවා නම් බමුණ මත ඇදලා ගනින් එළියට. ඇදලා අරගෙන මේක පෙන්වලා දීපන් කියන්නේ ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මම හිතනවා මෙවැනි වාදපතේකට ආරම්භ කිරීම භාවනා කරන යෝගාවචරයට එච්චරම අවුලක් ඇති නොකරයි ධම්ම විචේත මීමන්සා නොවනට විතක් විචාරයට හේතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙලා අපි යනවා ඊගා පරිච්ඡේදය බුදු පියාණන් වහන්සේම දේශනා කළ තිබෙනවා අනාගත භය වශයෙන් අනාගතයේ ඇතිවිය හැකි ශාසන පරිහානිය පිළිබඳ යම් යම් ලක්ෂණ හැටියට සංයුක්ත සංගයේ නිදාන වර්ගයේ ආනි සූත්‍රයේ සඳහන් වෙනවා අනාගතයේ ඇතිවන භික්ෂූන් තථාගත දේශිත ගම්භීර ගම්භීරාර්ථවත් ලෝකෝත්තර ශුන්්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවාට ඇහුම්කම් දෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. ඒවා ඉගෙන ගැනීමට, ඒවායේ ගැඹුර ගැන සැලකීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා ඒ විදිහට දක්වලා තියෙනවා. යේතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරාර්ථා ලෝකුත්තරා ශුඤ්‍යත පටිසංයුක්තා තේසු භංජමානේසු භඤ්ඤ තේසු භඤ්ඤමානේසු න සුස්සුතිස්සanti න සෝතං ඕදහිස්සanti න අඤ්ඤා චිත්තං උපට්ඨාපෙස්සanti නච තේ ධම්මේ උග්ගහේ තබ්බං පරියාපුනි කම්බං මඤ්ඤිස්සanti ආදී වශයෙන් අනාගතයේ යම් ඇතන් භික්ෂූන් අනාගත ශාසන පරිහානියේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ගැඹුරු ශුන්්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවා ඇසීමට ඒවාට කන් යොමු කිරීමට ඒවා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා. හරි. මෙතනilla කියන්නේ මේ අම්බුව. එතකොට මේ ගැන කියනකොට කියන්න පුළුවන් දැනටත් ඉන්නවා තථාගත බාහිතා ගම්බීරා ගම්බීරත්තා ලෝකුත්තරා ශුන්්‍යත පරිසංයුක්තා තේසු බඤ්ඤමානේසු න සුසුසිස්සanti න සෝතං ඔයිදස් ඕදහිසanti න අඤ්ඤාති චිත්තං උපට්ඨ පිස්සanti කියලා සරුවචනන්සේ අනාගත වෙන දේශනා කරලා තියෙනවා. දැන් මේ ගැනම උනන්දු වෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍ය පිස්සු. මේ ශුන්්‍යත පරිසංගත ගැනම කතා කරන පිරිසක් ඉන්නවා ලංකාවේ. දේශ මේ ජාත්‍යන්තර සීමාවේ ඒගොල්ලෝ භාවනා කරන්න ඕනේ නැහැ කියලා කියනවා. විනයක් ඕනේ නැහැ කියලා කියනවා. මට බුද්ධජනන්සේගේ ශුන්්‍යතා පරිසංගිතේ තේරෙනවා කියනවා. මට මේ ඔක්කොම දේශනා කරන හැබැයි වැලූ බැලමට විකාර රූපී. ඉතින් ඒ නිසා නැතිකම්ම නෙවෙයි තියෙන්නේ. ඒ පැත්තට ගිය කෙනා මේ ආචාර ධර්ම ගණන් ගන්නෑ. එයා ඒ ඒ පැත්තට ගිය කෙනා සමාජයේට තියෙන සමාජ අගයන් ආඩම්බරයෙන් ගණන් ගන්න නැතුව ඒකම ඉස්මතු කරගෙන යන්න හදනවා. ගියාට පස්සේ අනිවාර්යයෙන්ම සමාජය එකත් වෙන පිස්සු කියලා කියනවා. ඒක නැතුව සීලයට ආචාර ධර්ම වලට අනුගුණ අනියෝ පරිසංගත ගැඹුරු ධර්ම තේරෙන්නේ අපා. ඒක ඕනේ ඔය දන් දීපුවම සිල්ලකපුවම මේක වෙයි කියලා ගන්න පිරිසකුත් ඉන්නවා. දැන් මේ සඳහන් කරලා තියෙන්නේ අන්න ඒ පිරිස ගැන බෞද්ධයි සදාචාර සම්පන්නයි කටයුතු කරන ඒගොල්ලෝ ගැඹුරු තේසා ගන්නද අපේ අම්මට කියලා කිව්වා අම්මා කියනවා අනේ පොඩි පුතා මට තේරෙන්නේ නැහැ. හැබැයි මේ තේරෙන්න ඕනේ කියලා තේරෙනවා ඒක උඹට හොඳයි කියලා තේරෙනවා. මට තේරෙන්නේ නැහැ. මට ඒක අම්මත් එක්ක ගැටුමක් ඇති කරන්න ඕන කමක් නැහැ. ජන කර්මයේ උනේ මට ඒ කාලේ අහන්න කවුරක්වත් නැහැ. අම්මා විතරමයි ඉන්නේ. ඉතින් අම්මට වක් කරනවා ගිහිල්ලා නිබ්බාන පරිසංයුත්තයි ශුන්‍යතා පරිසංයුත්තයි කියනකොට ඉතින් අම්මා අර වනින්නකොට ඔන්න නිින්ද වැටෙනවා. දැන් මෙහෙකට පස්සේ මම දැක්ක විශාල පිරිසක් ඉන්නවා මයිත් එක සාකච්ඡා කරන්න කැමති හොඳම පිස්සු. ඒ කියන්නේ පිස්සු හොඳ එක තියෙනවා. කතා කරුවොත් කතා කරන ශූන්‍යතාවය ගැන. අභිධර්ම නැත්තම් ওই කියන තථාගත භාවිත ගැන. නමුත් සාමාන්‍ය වැඩක් කරගන්න තේරෙන්නේ නැහැ. දැන් මේ දෙකේ සමබර භාවයක් තියෙන්න බෑ. වඩන් යුද්ධ ධර්මත් ඕනේ අපට. නමුත් ඒකෙන් බෑනේ මේ දාන සීල වැඩ ටික වෙන්නේ නෑනේ. අනුකම්පාවක් කාටවත් දෙන්නේ නෑනේ. ඒක කෙරෙන්න එපායි. ඊට පස්සේ එව්ව කරලි වල මේක අමතක කරපුවාම චෛත්‍ය හැදුවට කොට බලන්දලා නෑනේ පූජාතේ නෑ. මෙන්න මේ දෙක මැදට ඉන්න පුළුවන් තරක් අපි හැම කෙනාටම සමාකාරව තියෙනවා. අපි මේ සමබර භාවය මැද තේරුම් ගන්න තියෙනවා කියන්නේ. අපිට අද වෙන්නට වැඩි අපේ ඥානාරාම ස්වාමීන්ට වඩා හොඳ ප්‍රස්තාවක් අපිට අද ලැබිලා තියෙනවා සාසනේ. ඥානানন্দ ස්වාමීන්ට වැඩි හොඳ ප්‍රස්තාවක් ලැබිලා තියෙනවා. මොකද මේවා ඉලි කරලා තියෙනවා. අපිට පුළුවන් මේ කියන දේවල් සම්බර කරන්න. ඒ සම්බර කිරීමේදී පිස්සු ඉන්න ඕනේ. මොකටද සම්බර කිරුවේ නැත්තම් මේ දේ දැනගන්න. සද්ධාවන්තයෝ විශාල පූජාවල් කරන කට්ටිය ඉන්න ඕනේ. අපිට තේරෙන්න ඕනේ නිබ්බාන පරිගමිත දෙන්න නැතුවනේ මේ සාසනය කරන කට්ටිය හිතුවා මොකද වෙන්නේ කියලා දැනගන්න. අපිට දැනගන්න ඕනේ මේ දින්න ඒකතිය කරද්දී ඌරෝ කකුල තලනකොට හබන් කුකුල වගේ ගිහිල්ලා මදේ විතරක් කන්න. අර තියෙන ඌර කකුල කකුල තලනකොට හබන් කුකුලන්ට මගුල් කියලා. ඌර කට්ටස් කාලා තියලා අල්ලනවා අර මේ මේ ඒවට කියන්නේ ගෙඩි වලට කියන්නේ මේ කොට්ටම් කියලා කියනවා. කැකුණ. හරි හයියයි පොල් කට්ටක් විතරයි. ඇතුලේ තියෙන පුංචි මදයක්. ඒ මදේ සාමාන්‍යයෙන් ওই පිපින් යටයක් විතරයි. හරිම රසයි. අරු වර්ග කෑවට ඌට දිවෙන් ගන්න බෑ මදේ. ඒක තැලෙනවා. ඌ හපලා ගියාට පස්සේ ආසාවට හපනවා. හබන් කුකුල ඇවිල්ලා ටක් ගාලා අර කැඩිච්ච එකක් නෑ මතනේ කට්ටේ තියෙන මදේ කාලේ යනවා. අපිට ඒ බෞද්ධතාවයේ තියෙන මේ ප්‍රබුද්ධතාවය කියන්නේ අවස්ථාවාදී කියලා. ඒ අවස්ථාවදී ඉතින් අපි ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා සරුවචනාංශයේ දේශනා කරලා තියෙන සංයුත්ත දේශනා ප්‍රතික්ෂේප කරනවම නෙවෙයි. ඒක විතරක්ම ඉදිරියට යන කට්ටියට සමාජයෙන් දැනටමත් කොන් වෙලා. ඒගොල්ලෝ තද හීනමානෙක් ගත කරන්නේ. ඒගොල්ලන් සාමාන්‍ය දෙයක් කරගන්න බෑ. ඒකටමයි ගිහිල්ලා තියෙන්නේ. අනිකොල්ලේ ඒක කරන්නෙම නෑ පූජා විදිහට කරනවා අර පැත්ත බෑයි කියනවා. ඒ නිසා අපි මේ දේශනාවලිය කරන්න හදන්නේ දෙකම දකින ඒ දෙකම අසාධ්‍ය තත්ත්වයට තාමපත් වෙලා නැති නැවත සලකා බලලා මේ දේශනාවලියෙන් මතක කරලා දෙන්න දෙනදී භාවනාවට නැත්තම් අපි කියන සමත විදර්ශනා භාවනාවට දාගන්න පුළුවන් එකයි මෙතන මතු කරන්නේ. ඒක නිසා ඒවට අවුම් කන්දරෙන් පිස්ස නෑ කියන අදහස ਸਰවචනාංශී ඉදිරිපත් කරපු සිද්ධියක් මේ මතු කරලා තියෙනවා. ඒක ඥානාරාම ශාන්තිකෙත් අදහසක් තිබුණා. ඥානানন্দ ශාන්තික ටිකක් ඉදිරියට ගෙනිච්චා. නමුත් මම අද ඉන්න තැනදී මට පේනවා විශාල පිරිසක් අපේ ඉතනට වැඩි මේක දන්නවා. ඒගොල්ලෝ ප්‍රතිපදාවට බැහැලා නැහැ තව. ඒක ගිහිව ඉන්නවා. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ අපි ආරාධනා කරනවා මේක එහෙමම සම්පූර්ණ හිතෙන් තරම් අපේ හිතතර ප්‍රතිශතයක් නොදන්න පිරිසක් නෑ. දන්න වැඩි පිරිසක් ඉන්නවා. ඒකයි අපිට මේ අරණ්‍යක ඉඳලාවත් ඉඳ දෙන්නේ නැතුව මේ දේශනා කරන්න කරන්න කරන්න කියලා ඉල්ලීමක් කරන්නේ. ඒ පිරිසට අපි කියන උනන්දු වෙන්න ඉදිරියට වෙන්න වෙලා පුළුවන් තරම් තමන්ගේ ජීවන රටාව එහෙම නැත්නම් අපි කියන එකට සම්මා ආජීවයේ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 මේ ශාසන ඉතිහාසයේ එක්තරා අවධියකදී මුල්බැසගත්තු අදහසක් තමයි මේ සූත්‍ර පිටකයේ තිබෙන ඕහාර දේශ මේ සූත්‍ර පිටකයේ තිබෙන්නේ ඕහාර දේශනාවය. දේශනාව හරි. ඒ නිසා එහි ඒ තරම් ගැඹුරක් නැත. ඒ තරම්ම ගැඹුරු ධර්මයක් එතන නැත කියන හැඟීමකුත් මේ අතරේ මුල්බැසගත්තා. ඒකත් මේ සූත්‍ර පිළිබඳ සැලකිල්ල අඩු වීමට හේතු වුණා. ඒ වගේම මනෝරත පූර්ණී අංගුත්තර අටුවාවේ සඳහන් වෙනවා ශාසන ඉතිහාසයේ මුල් අවධියකදීම මේ ලංකාවේ පරියන්තිවාදීනු ප්‍රතිපත්තිවාදීනුත් අතර එක්තරා විවාදයක් තිබිලා ඒකේ ජයග්‍රහණය කරේ පරියන්තිවාදීන්ය කියලා. ඔවුන්ගේ අවසාන නිගමනය වුණේ කුමක්ද? ශාසනයේ පැවැත්මට ප්‍රතිපත්තිය නැතත් කාර්යාත්‍ය උනත් ප්‍රමාණවත්ය කියන එක. ඇත්ත වශයෙන්ම නොයෙකුත් උපද්‍රව මැදේ නියංසායවල ආදී මැදේ අතීතයේ භානක ස්වාමින් වහන්සේලා එහෙම පර්යාප්තය රැක ගැනීමට දරූ උත්සාහය ප්‍රශංසනීය. නමුත් අවසනාවකට වගේ කිව යුත්තේ අඳුරේ කූඩයක් අසින්නතේ යවනකොට ඒ කූඩේ තිබෙන වැදගත් වටිනා දේ සමහර විට නිලිහි යන්න ඉඩ තිබෙන බවයි. ඒ වගේම මේ අටුවා යුගයේදී අර්ථ විපරිණාමයකුත් සිද්ධ වුණ බව පෙනෙනවා. ඒක අංගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ධර්මයේ පිළිබඳ සත්‍ය සොයන කෙනෙකුට පැහැදිලි වන කාරණයක්. එනම් සූත්‍රයේ පැහැදිලිවම තියෙන සමහර සත්‍යන වලට අටුවා යුගයේ නොයෙකුත් විදිහේ සංකීර්ණ අදහස් එකතු කරන බව පේනවා සමහර අර්ථකථන ක්‍රම නිසා. නමුත් එයින් වෙන්නේ මේ ධර්මයේ තිබෙන ඒ වටිනා අර්ථ මැකී යාමයි. සමහර අර්ථ විවරණ වලින් අර්ථ ආවරණය වෙනවා පේනවා. නමුත් ඉබඳු తত্ত্বය ක්‍රම ක්‍රමයෙන් නැති වුණා. ඒ වගේම විශේෂයෙන්ම කිය යුතු තිබෙන්නේ මේ සද්ධර්මයේ ගැඹුරු දෙකිය හැක්කේ සරලත්වය තුලින්. නිර්මල ජලාශයක පතුල දකින්නා වාගේ. මේක කියනකොට මට මගේ ජීවිතෙන් අවස්ථා දෙකක් මතුවෙනවා. මම පණ්ඩිතාරාමයේ අවුරුදු 4ක් ඉන්නකොට අවසානයේ අපි අරණ්‍යයක් හදන්න තීන්දුවක් ගත්තා අපි බහැලා වැඩ කරා අක්කර 30 ගණන් කින්ද පටන් ගන්න දැන් 200 ගණක් එකේ තියෙනවා ඒක පටන් ගන්නකොට මට සිද්ධ වුණා ඒ කට්ටියට මේ ආධාරයක් මුදල් ආධාරයක් දීපුවාම දෙන රිසිට් එක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න මොකද මුඟක් ආධාර ආවේ ඇමරිකාවෙන් නිසා. ඒක පරිවර්තනය කරනකොට මම බුරුමෙන් කියනකොට මට පේනවා පණිතාරාමේ ප්‍රධාන වැඩේ පරියප්තියයි කියලා. මම දන්නේ ප්‍රතිපත්ති හොයාගෙන මම හිතන්නේ ගියේ. නමුත් ඒක ලියලා තියෙනවා ඉස්සල්ලාම වැඩේ පරියක්තියයි කියලා. ඊට පස්සේ ප්‍රතිපත්තියයි කියලා. පස්සේගේ සභාපති මහත්තයා හම්බුනාට පස්සේ මම කිව්වා මෙන්න මේක වැරදිලා දන්න printing mistake එකක්ද දන්න මේක ප්‍රතිපත්තිය ඉස්සරහට යන්න ඕන පරියක්තිය පස්සට එන්නේ නෑ නෑ මේක සයිඩෝ හොඳටම දන්න දෙයක් පරියක්තිය ඉස්සර වෙන්න ඕන. දැන් මේ මේ අටුවාචාර්ය මහන්සලා පෙන්වන දන්නේ හරි කියන එකයි මම මේ ඒ වගේ එකක් කියන්න හදන්නේ. ඒක ඒක උනාට ඒකේ නතර වෙන්නේ ඊට පස්සේ ප්‍රතිපත්තියට බහින්න ඕනේ. ප්‍රතිපත්තියට බහිනකොට පරියත්තිය නැති කෙනාට යන්න බෑ තනි කකුලෙන් දුවනවා වගේ. ඒ නිසා පරියත්තිය වැදගත්. එතකොට මේ පරියත්යට යනකොට සූත්‍ර පිටකය පුංචි දේවල් තියෙන බෙහෙත් තුන ටිකක් වගේ ඔක ඇති දෙයක් නෑ ඒක සැහැල්ලුයි කියලා අපි ඒක පුංචි කරලා එහෙම නැත්නම් ඒක වැදගත් නැති තත්යකටපත් කරලා පරියත්ති කියනකොට ඒ පසුකාලින කරපු අටුවාව වැදගත් බුද්ධ දේශනට වැඩි කියන කතාව අද මේ පිස්ස දන්නේ නැතුව ඇති පොත්පත් කියලා දෙන කට්ටිය කියනවා අටුවාව කියවලා බුද්ධ වචනට යන්න කියලා. කෙලිම බුද්ධ වචන කියවන්න එපයි කියලා. ඒ මොකද ඒගොල්ලන්ගේ රාමුව තුලින් යන්න කියලා. මම බුරුම ගියාට පස්සේ ඥානජ කියන සංස්කෘතික මම බුරුම අඬ ගහන ගියේ මම උන්වහන්සේට අදත් ස්තුතිවන්ත වෙනවා අමු පරියත්තිකාරයා. හැබැයි ගරු කරනවා කර ලෝසාංශස් ගරු කරනවා ධම්මජීවරත් ගරු කරනවා නැත්නම් ආව ගෙනියන්නේ නැහනේ. ගිනිලා ගියාට පස්සේ ඒක දවසක් කතා කරනවාදී මේ මොකද්ද ප්‍රශ්නයක් ඇහුවා මේ පවාරණ විනය කර්මයට කී දෙනෙක් ඉන්න ඕනද කියලා. මට ඒ ලොකු හාමුදුර කෙනෙක් හිටියා. ඒ හාමුදුර ප්‍රශ්නමයි කිව්වා. ප්‍රශ්නමයි කියන ඥාන දාමරුව ගහලා ගහලා ඇද්දලා අරගෙන ගහලා කියන්නේ හතර නමක් හිටියත් ඒකෝල් දන්නේ නැති නිසා මේ කතා කරන්න කියලා අර හාමුදුරුවෝ බිම දාලා හපලා චප්පම් කරා. මම කරහ බඳිනවා ප්‍රශ්න දන්නේ නැහැ උත්තර දන්නේ නැහැ මම වැඩ නැහැ ලොකු අම්මගෙට බැනුම් ගන්න. ධම්මචි උඹ දන්නවද කියලා. ඕක මම දන්නේ දන්නේ තිබව දන්නවා කියලා. දැන් උඹ දන්නව ගහ ගන්න ඇති. ඉතින් බෑ ධම්මචි එක දැනගන්න මම කොහොමද ලොකු සාන්ති කිව්වේ කිලිම මජ්ක්‍ධිමනිකාය කියවන්නේ කියලා. නානරාම සාන්ති කරලා තියෙන වැඩ ගැහැටි මේක සූත්‍රය කියවන්න එපා මිනිස්සු අටුවව කියලා යන්න එපායි. උඹට තේරෙනවද සූත්‍රයක් කියවන්න? උඟ තේරෙන්නේ නැති බව තේරෙනවා. මොකද පාලි තේරෙන්නේ නැත්නම් අපිට සිංහල තේරෙන තේරෙන්නේ නැති බව නම් තේරෙනවා. හැබැයි කියවෙන මජ්ක්‍ධිම නිකාය. ඉතින් ධම්ම ඥානරාම සාංශ කියලා කෙනෙක් කියන්නේ දිනේ කරන්න එපා ධම්ම ජීව දෙල්ලන්නේ නෙවෙයි. ඉස්සෙල්ලාම පාලි වචනයක නාම ධර්මයක ආම්නේ ව්‍යාකරණයක එහෙම නැත්නම් කියනවා ක්‍රියාපදයක නාමපදයක ව්‍යාකරණ දැනගන්න ඕනේ. බහුවචන ඒක වචන දැනගන්න ඕනේ. අචේතනාගත බේතේ දැනගන්න ඕනේ. විභක්තිය දැනගන්න කරුණු පහක් දැනගන්න ඕනේ. මේ හැම වාක්‍ය වාචිතයකම. මොකෝ නුපුත් වචන තේරුම් ගන්න. මට තියෙනවා මේ පහ දැනගත්තට පස්සේ උට විව භාවනා කරන්න වෙලාවක් හම්බ වෙනවා. දාන දාන ක්‍රියාපදයක දාන දාන නමයක විභත්‍ය දැනගන්න ඕනේ, ලිංගය දැනගන්න ඕනේ, කාලය දැනගන්න ඕනේ. මේ කරුණු පහක් කියන්නේ වචනයක් කියපු ගමන් ටග්ගලේ සංසෙන්නේ. ඉතින් අපි කරුණු පහක් තියෙන බව දන්නේ නැහැ අපි. හැබැයි කියනකොට 10%ක් විතර තේරෙනවා බුදුරජාණන් වහන්සේ ඉඳලා කොට හැවැත්තුර ඉඳලා තියෙන කියලා තේරෙනවා. හැවැත්තුර කොයි කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ නිසා අපි කවදා හරි මතක තියාන දන්නතෝ පටන් ගත්තට පරියත්‍ය අවශ්‍යයි. පරියත්‍ය අවශ්‍යයි. කොතනදීද ඒක එන්නේ මුලදිමද මැදදිද කියන එකේ මේ මුළු දේශනාවලියම නැවත සලකා බැලිය යුතු මේ දකින හැම දුර්ලභකමක්ම අපිට හේතු වෙලා තියෙන අපිට මෙතෙන් දෙන්න. නිසා දුර්ලභමක් විදිහට පාර ගන්න බෑ. නමුත් අපිට දැන් කල් තියෙනවා ඊටු පැත්ත හදන්න. ඒ නිසා කොතනින්ද පටන් ගන්න කියන එක. පරියත්යෙන් ප්‍රතිපත්තියට නැද්ද ප්‍රතිපත්තියෙන් පටියත්යට නැද්ද කියන එක මේක මේකට කියන්නේ ඉන්ටර්ඩිපෙන්ඩන්ට් එහෙම නැත්නම් හේතුඵල ධර්මයක් අන්‍යෝන්‍ය ප්‍රත්‍යක්. ප්‍රතිපත්තියෙන් පටන් ගන්න පරියත්තියට යන්න පුළුවන්කම බුදුදහමේ මහාගමයි. පටි ප්‍රතිපත්තියෙන් පටන් අරගෙන පරියත්තියට මේ පරියත්තියෙන් පටන් ප්‍රතිපත්තියට යන්න පුළුවන්. මේ දෙකෙන් එක පැත්තක් අල්ලගෙනයි ඔය වාද වෙන්නේ. ඒ නිසා ප්‍රතිපරිපත්තිය ප්‍රතිපත්තිය දන්න කට්ටිය. අපි අරණිගත වෙලා භාවනා කරනකොට හතරපත් දහසක කතාවක් නොදැනගත්ත ප්‍රශ්නයක් නැහැ. කමටහන් වාර්තාව දැනගත්ත භාවනා කරා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ආරම්භෙට විතරයි. වතුරට දියට බස්සන්න විතරයි. බැස්සට පස්සේ අබල් ගන්න දැනගන්න ඕනේ. යා ආයෙසරක් මුලක ඉඳලා සූතු පිටිකේ කියවන්න ඕනේ. ඒක පුරුදු පන්දි ස්වාමීන්සේ ඉඳ හදනකොට පැහැදිලිවම හරිදම ස්වාමීන්සේ ගෙන්නලා අංගර කතා කරලා කිව්වා. හරිදම ස්වාමීන්සේ කිව්වා ස්වාමීන් වහන්සේලාගේ අපිට අතපය නැහැ ස්වාමීන්සේ. ඒක කවුරුත් නැහැ. ධම්මජීව ගෙනියන්න වෙනවා. ඊට පස්සේ ඒ සංස්කෘතිය මම දන්නවා උඹලගේ පරියත්තිය තියෙනවා කියලා. ධම්මචිකව පරියත්තිය නෑ. මට පොරොන්දු වෙන්නේ කිව්වා මෙයා ගෙනිහලා මෙයාට පොත කියලා දෙන්න මේක නැත්තම් බාගෙට තම්පිච්චාලයක්. හරි. මම ඒක කරලා දෙන්න කිව්වා. ඒක මම පිළිගන්නවා කිව්වා. පරියත්තිය අවශ්‍යයි. මට කතා කරලා කිව්වා ධම්මචිව උඹ භාවනා කරලා දැනගත්තට තව කෙනෙකුට කියලා දෙනකොට පරියත්තිය හරහා කියලා දෙන්න. ආවල් පොතේ ආවල් දෙය තියෙනවා. ඒකට ඔබ දැනගන්න ඕනේ. වකරචුරාට කරන්න දෙයක් නැහැ. උඹේ මනාපේ නෙවෙයි දැන්. බාටුවාවක් දැනගන්න ඕනේ. පරියත්තියක් දැනගන්න ඕනේ. ව්‍යාකරණයක් දැනගන්න. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියනවා. අන්න ඒක අවත කරන්න ඕන. පරියත්තිය අවශ්‍යයි. මේ පරියත්තිය දැකපම නිවන් දකින්නේ නැහැ. ඥාන ඥාන මේ ධම්මනිසන්ති ආමසුකේ පරියත්තිය දන්න කිසි කෙනෙක් භාවනා කරන්නේ නැහැ. පොත අල්ලගත්තොත් පොත දිගේමයි යන්නේ. ගුරු පණ්ඩිතසංශයකට නිදර්ශනයක් වුණාන්සේ චේත්‍යාංගන ධම්මාචාරී විභාගේ පාස් කරලත් අවුරුදු 26 වෙනකොට මහසිකාඩ ස්වාමීන් ශ්‍රලඟට ගිහිල්ලා තිනවා මේක මදි කියලා හිතලා. ඒ යුග පුරුෂ වේ. දුවටම පරියත්තිය දන්නවා. ඒ ස්වාමීන් වහන්සේ චත්ත සංගායනාවේ ඕසාන පරිේශන මණ්ඩලේ සභාපති වෙලා ඉඳලා තිනවා අවුරුදු 26 වෙනකොට. ඒ කියන්නේ ඔක්කොම දන්න ව්‍යාකරණ ඔක්කොම ඒකලත් භාවනාවට ගිහිල්ලා තිනවා. උනාගේ ටංගල අහුණා. මේක වෙන්නේ නැති දෙයක්. පරියත්ති යන එක නම් පරියත්තිම කක කක යනවා. ප්‍රතිපත්තට යන්නේ නැහැ. ඒ නිසා පරියත්තිය නාස්තිකර දෙයක් නෙවෙයි අංශභාග දෙයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ප්‍රතිපත්තියට ගිය කට්ටිය ආඩම්බර වෙන්න එපා. මට පුළුවන් අර කරන්න මේ කරන්න නිසා මමයි වැදගත් කියලා. පරියත්තිය අවශ්‍යයි. ඊට පරියත්තිය දන්න කෙනාට වැඳලා හරි අපි ඒක ඉගෙන ගන්න ඕනේ. ඒ අවසානයේ ලංකාවේ තිබිලා තියෙනවා මම හිතන්නේ මේකෙත් කියවෙනවා ඇති විනය පිළිබඳ දැනගෙන ඉඳලා තියෙනවා එකම ස්වාමීන් වහන්සේ ළඟා තමයි උරුක තිබිලා තියෙන ඒ ස්වාමීන් වහන්සේ පංචිල් පද පහම කඩපු කෙනෙක්. තාම ආම්දුර කෙනෙක් විදිහට ඉන්නවා. ඊට පස්සේ හොඳටම භාවනා කරපු කෙනෙකුට පණිවිඩය තිබිලා තියෙනවා. මූල ධර්මයේ තියෙන අසවල් ස්වාංශයේ ගබැසිල් නැහැ. ගිහිල්ලා වැඳලා බිසීලේ කඩා ගන්න නැතුව ඒ පරියත්තිය ගනි. ඒකට ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා මේ වගේ දුස්සීල ආමර කෙනෙක් ගාවට වැඳලා ඒ පරියත්තිය ගණ්ඩ දැනගන්න එපා මේක හැරමිටියක් හරි තියෙන්න ඕනේ කියලා කකුල කැඩුනා නම්. ඉතින් පරියත්තිය ආවට ගියාට පැත්තකට දාන්න එපා. ඒක ඉගෙන ගන්න. ඉගෙන ගැනීමේදී ඥානන්ද සාන්තිලා හරි ප්‍රසිද්ධයි. මොකද හොඳට මේ භාෂාව දන්නවා. හරියට ගලප ගන්න දන්නවා. ඒ නිසා පරියත්තිය පහත් කරන්න බෑ. පණ්ඩිතාරාමේ ප්‍රතිපත්ති වල ඉස්ලාම් කියන පරියත්තිය. දෙක අපි සතිපාසල පටන් ගන්නකොට අපි ප්‍රසිද්ධ සාකච්ඡාවක් තිබ්බා අපි සාකච්ඡා කළා. ඒකෙදි කිව්වා අපි මේක බුද්ධ ආගමේ කියන්නේ නැතුව යම් කිය. අන්‍ය අනාගමිකව යම් කිය. අපි යමු සතියේ අන්තිම අඩියෙන් පටන් අරගන්න. සතියේ සති මාත්‍රයෙන් පටන් අරගන්න. ඒක නිල පරියත්තිය නැති කෙනෙකුට දෙන්න පුළුවන්. අපි දීලිවල හැබැයි එතනින් නතර කරන්නේ නැහැ. ගියාට පස්සේ ඒ කෙනාට පහසුකම් සැලසෙනවා අවශ්‍ය නම් සතිය කායනුපසනා සතියක් කරගන්න වේදනානුපසනා සතියක් කරන්න මේ මූල ධර්ම තියෙනවා. හැබැයි අපි දොර ඇරලා දෙන්නේ ඒකට නෙමෙයි. අපි දොර ඇරලා දෙන්නේ සති මාත්‍රාවට. ඒකට ආගමක් ඕනේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා පරියත්තේ නැති කෙනෙකුට පවා මේක දෙනවා අපි. හැබැයි දුන්නට එතන ඉවර කරන්නේ මේක නිකන් මේ ඒකට කියන්නේ කැටලයිස් කරනවා විතරයි. එහෙම නැත්නම් උත්ප්‍රේරණයක් දෙනවා විතරයි. ඊට පස්සේ ඒකෙම දිගට නැතර කරන්න එපා. අවශ්‍ය කෙනාට සිලබස් එක තියෙනවා. සිලබස් එක දෙන්නේ අපි ඉස්සෙල්ලාම පරියත්තියේ. ඊට පස්සේ ප්‍රතිපත්තියත් එක්ක මේ දෙක ගැලපෙනකොට එයා තුල සම් ඒ සුසංයෝගයේ යෙදෙනවා. ඒක හැදෙන හැටි එක්කෙනෙක් එක්කෙනෙකුට වෙනස්. ඒ නිසා මෙවැනි දේශනාවල තියෙනවා ප්‍රතිපත්තිය කරන අය තමයි මේක තියෙන්නේ ප්‍රතිපරියත්‍ය පිළිබඳ ලොකු දැනුමක් තියෙනවා ඒකයි මේ සූත්‍ර හැම දේශනාවකම සමාප්තියේ යතුරක් තියෙනවා රෙෆරන්ස් ලිස්ට් එකක් තියෙනවා අඹු ගැඹුරු වචන ටික සඳහන් කරලා තියෙනවා ඕන කෙනෙකුට ඕන දෙයක් බලතයි එහෙම නැත්නම් නිකන් මේ සූප්පු කරලා කටේ දාගත්තට හරියන්නේ නැහැ. දැන් මේ දේශනා මේ විදිහට කරන එකමත් අපි කරන්නේ ඒවා නැවත නැවත මතු කරලා දෙන එක. ඒ නිසා පරියත්‍ය මේ සංසිත් මේක සඳහන් කරලා තියෙනවා ඒ නියන්සායවල ආදී මැදදී අතීත භාණක අතීත භාණක ස්වාමීන් වහන්සේලාගේ පරියත්‍ය දැක්මට දරු උත්සාහය ප්‍රශංසනීයයි කියලා. ওই පරියත්‍ය දරපු හැම ස්වාමීන් වහන්සේ නමක්ම ප්‍රතිපත්තිය තිබුණේ නැහැ කියලා කියන්න බෑ. පරියත්‍ය රැකුණේ ප්‍රතිපත්තිය තියෙන සංඝයා වහන්සේලාගෙන් තමයි. අර වගේ කැපිපේන නිදර්ශන තියෙනවා ශිල්පද පහවත් නැතුව විනය කටපාඩම් කරගත්ත අහමුරු ඉඳලා තියෙනවා. ඒවා ඉතිහාසගත නමුත් පරියත්තිය රැකිලා තියෙන ප්‍රතිපත්තිගරුක ස්වාමීන් වහන්සේලා අතරේ. අද වුණත් පරියත්තියේ ඉඳලා තියෙන මේ මේ විශ්වවිද්‍යාල ආචාර්යත්වයේ දරන විශ්වවිද්‍යාල ඉගෙන ගන්න පිරිවෙන් වල ඉගෙන ගන්න හොඳ දක්ෂ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බලන්න ඒ ශාන්සලකාව පරියත්තියට වගේම ප්‍රතිපත්ති වලට ගෞරවයක් තියෙනවා. අපි ගැහුවොත් ඒගොල්ලන්ට ඔයගොල්ලෝ පරිත්‍යාගකාරයෝ කියලා අපිට අර කනෙක්ෂන් එක නැති වෙනවා. වැදගත් සම්බන්ධය නැති වෙනවා. ඒකෝට අපිත් පෙකින වෙලා කපලා යනවා. අපි ඒගොල්ලන්ට විරුද්ධ කළ කියන්නේ නෑ. මේක අනාගම කෙනෙකුට පුළුවන් සත්‍ය පවත්වන්න පුළුවන් සතිපාසලට එන්න පුළුවන් එන්න ඔබ වහන්සේලා වගේ කෙනෙක් ආතේකට හරි වැදගත් මොකද ඔබන්සට පරිත්‍යාගය තියෙනවා. අපි පහත් කළ සලකන්නේ. ඒ නිසා මමත් ඉස්සර තිබුණා හරියට ඒවට සැරෙන් කතා කරන ගතියක්. නමුත් දැන් මේ වැඩට බැස්සර පස්සේ තේිනවා ඒගොල්ලෝ ගාවත් තියෙන ඒගොල්ලෝ sannivedane කපා හෙලන්න එපා. ඒගොල්ලෝ අයින් කරන්න එපා. ඒගොල්ලන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ කෙරේ මේ පැත්තට තියෙන නැමියාව විශාල අහිංසකමක් තියෙනවා. විශාල නියතමානිකමක් තියෙනවා. අපි යාට ඉඟි කරන්න ඕනේ නැහැ. අපි යාට කොනහඬ නරකයි. අපි මේ ප්‍රතිපත්ති කරන්නේ ප්‍රතිපත්ති කරන්නේ අපි ආරණ්‍ය භික්ෂුන් වහන්සේලා අපි මෙහෙමයි කියන එක නෙවෙයි. අපිට තියෙන නියතමානී ගතියක් ඔබ වහන්සේලාගේ තියෙන මේ ධර්මය අපි ළඟ නැහැ. අඩුයි කරුණාකර අපිත් එක්ක එකට යන්න කියලා කිව්වොත් විතරක් අපිට ඥානාරාම ස්වාමීන්සලා රස විඳපු ඥානানন্দ ස්වාමීන්සලා රස විඳපු සාසන මේ රසය ලබන්න පුළුවන්. ඒ නිසා පරියාප්තිය. අර ව්‍යාකපල වාක්‍යයක් ඇති අනිදාසේ නෝට අපි ඒක මතක් කරගමු. පරියාප්තිය ඒ කියන්නේ යෝගාභ්‍යාසයෙන් හිදී යෝගාශ්‍රමයෙන් හා සමාන ගතිපැවැත්ම දිනු කළ යුතුයි කියලා තියෙනවා. වාක්‍යයක් තියෙනවා ප්‍රතිපත්තිය කරන අය පරියත්තිකරණ ස්ථානවල තියෙන විදියට පොතපත කියවීමට සෑහෙන වෙලාවක් නිකන් අවශ්‍යතාවය සාමාන්‍යයෙන් බණ දාන ටික උපසම්පදා සීලේ බණ කියන ටික දැනගෙන තියෙනවා. ඒ නිසා එතකොට තමයි පිරිසිගතයක් එන්නේ ඒක සාසනටත් අවශ්‍යයි. ඒ වගේම පුද්ගලික අවශ්‍යතාවයකට අවශ්‍යයි. ඉතින් ඒ නිසා පරියත්ති ප්‍රතිපත්ති පිළිබඳව මෙතන ටිකක් හුවා දක්වන ගතියක් තියෙනවා ප්‍රතිපත්ති ඉක්මන් කරන්න. නමුත් මම පණිතාරාමේ දැක්කා පරියත්තිය මුලින් තියලා තමයි පතිනේ හදලා තියෙන්නේ. ඒ නිසා පරියත්තිය අහක දාන්න එපා. ඒක කැලීට ඇවිල්ලා මහාන වෙන්නේ යමක් කියාගන්න කරගන්න බැරි මැට්ටෝ කියන කතාවට ඉඳ තියන්න එපා. කැලීට ඇවිල්ලා පැවිදි වුණත් භාවනා කරත් අපිටත් ප්‍රතිපත්තිය වගේම පරියත්තිය පිළිබඳ හැඟීමක් අපි උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඒ කරන අයට අපි සාදරයි එන්න දෙනවා. ඒගොල්ලන්ගේ අපි තොරතුරු ගන්න ලෑස්ති කියන නියතමානිකම තියෙනවනම් මේ අරණ්‍ය වාසී සංඝයාටත් ප්‍රතිපත්‍ය කරන සංඝයාටත් දෙන්නක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම යෝජනා කරනවා අපි මෙතනින් අපේ සාකච්ඡාව නැත කරමු කියලා මාස ගාණක් ඔය බලන්න ඉඳලා දුරට වඩාගත් සාකච්ඡාව මම හිතනවා නිවෙන නිවීම දේශනාවලියේ පිටු තියෙනවා අපි ඉන්නේ මේ තුන්වෙනි පිටුවේ ස්වාමීන් වහන්සේට එක දේශනාවක් ඉවර කරන්න පිටු ගාණෙන් කියනවා නම් පිටු 18ක් ගිහිලා තියෙනවා. මේ වගේ හයක් යයි මං හිතන්නේ මං ගොඩාක් ආචාර වෙන එකක් නෑ ඉස්සරහට යන ටික ටික අඩුයි. ඒකට 6ක් මේ 5ක විතර ඉවර කරන්න පුළුවන් වෙයි එක දේශනාවක් කියලා. ඒතකොට 33 වැඩි කිරීම පහ <laughs> දාන්න වෙනවා. ඉතින් මේ මං ඉල්ලා හිටිනවා මම නැති වුණත් චන්ද්‍රරතන හඳුරන්න මේ ටික දිගට කරගෙන යන්න පුළුවන් විදිහට. එතකොට මේ දේශනාවල ඉවර කිරීම කියන එක මැරෙන්නේ ඉස්සලා පුළුවන් වෙයි කියලා හිතෙනවා. නැත්තම් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ ඥානදාමතුරු වගේ මේ අපවත් වුණාට පස්සෙත් පවත් පවත්තන්න වෙයි. ඉතින් ඒ නිසා අපි මෙතනින් එත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ පළවෙනි අපේ නිවනේ නිවීම පිළිබඳ සාකච්ඡාවේ නිමා සටහන් කරනවා. සියලු ලෝකවාසීන්ට අපි මේ යම් කුසලයක් දේශනාව තුළින් ශ්‍රවණය තුළින් ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ තුළින් රැස් කරන අත්පත් වේවා කියන මුත්තාවේ අපි ඉදිරිපත් වෙනවා. එත්තාවතා චං අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ